පින්තුනි අපි දැන් අද කාලේ පොඩි වෙලාවක් තියෙන නිසා ප්‍රශ්න සාකච්ඡා කරන්න තමයි අවස්ථාව. ප්‍රශ්න ලියලා ගොඩක් ඒවලා තියෙනවා. ඔබට කෙලින්ම නැගිටලා අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒකට තමයි මුල් තැන දෙන්නේ. ඊට පස්සේ අපි ඒ අහන අතරතුර මේ ලියලා ඒවලා තියෙන ප්‍රශ්න වලට උත්තර අපි සපයනවා. පින්වතුනි අපට මේ බුදු කෙනෙකුගේ ධර්මයක් ලැබෙන එක විශාල පිනකට හම්බෙනවා. අපි කවුරුත් බුදුරණාහි ශ්‍රාවකයෝනේ. ශ්‍රාවකෙක් දැනගත යුත්තේ ශාස්ත්‍රුගේ අදහසද නැද්ද? ශාස්ත්‍රූගේ අදහස දන්නේ නැතිව කටයුතු කරනවා නම් ශ්‍රාවකයෙක්ද නැද්ද? නෑනේ. මම පුංචි කාරණාවක් කියන්නම්කෝ. අ මුස්ලිම් සමාජයෙන් ගිහිල්ලා අහන අල්ලාදිවි වදහන අයගෙන් ඔබගේ දෙවියන් වහන්සේ කියන දේ මොකද්ද කියලා. කුරාණයේ ගැන එයාලා විස්තර කරයිද නැද්ද? කරයිනේ. පුරාණය ගැන දන්නේ නැති කට්ටිය ගොඩාක් ඉඳීද කලාතුරකින් කෙනෙක් ඉඳීද? පුරාණය ගැන දන්නේ නැති කට්ටිය මුස්ලිම් සමාජයේ කලාතුරකින් කෙනෙක් ඉඳීනේ. ඊළඟට යේසුස් වහන්සේ අදහන අය දන්නේ බයිබලයේනේ. ඒ ශාස්ත්‍රවරයාගේ අදහස බයිබලයේ තියෙනවා. ක්‍රිස්තුස් ක්‍රිස්තු ධර්මයේ අදාන සමාජයකට ගිහිල්ලා අහලා බලන්න ඔබගේ ශාස්ත්‍රවරයාගේ අදහස ඔන්න බයිබලයේ අදහස ඔබ දන්නවද කියලා. දන්නේ නැති අය ගොඩාක් නේද කලනාතුරකින් ඉඳී. වැඩි දිනේ දන්නවනේ. නෑ නෑ ඒ කියන්නේ ඒ සාමාන්‍ය සමාජය ගත්තොත් ක්‍රිස්තියානි සමාජයේ එළගදී දන්නවා. ඊළඟට අපි බෞද්ධ අපේ ශාස්ත්‍රඥ වහන්සේනේ අපේ සමාජයෙන් අපි ගිහිල්ලා හුවොත් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කියපු දේ මොකද්ද කියලා බහුතරයක් දන්න අයදීද නැති අයදීද ඈ මේ ලෝකේ ශාස්ත්‍රවරුන්ව ශාස්ත්‍රවරු ඉදිරිපත් කර අදහස් වල ඇත්තම අදහස ඉදිරිපත් කරේ අපේ ශාස්ත්‍රුන් වහන්සේද නැද්ද එතකොට දන්නේ නැත්තිත් අපේ ශාස්ත්‍ර ඇත්ත ඉදිරිපත් කරපු අපේ ශාස්ත්‍රුන් වහන්සේක අදහසද නැද්ද ඒකනේ බලන්න කොච්චර අවාසනාවක්දනේ. ඒ කියන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ වටිනාකම අපට හරියට තේරෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ අදහස අපට තේරුණොත් අපි ශාස්ත්‍රුන් වහන්සේගේ අදහස ශ්‍රාවකයෙක් හැටියට ඉගෙන ගන්නවද නැද්ද? ඉගෙන ගන්න ඕනේ. දැන් අපි අපි බෞද්ධ අපි බුදුරණවහන්සේ කිව්ව දේ කරන්නේ කියලා කියනකොට අපි බුදුරණවහන්සේ කියපු දේ දැනගත යුතු නැද්ද? නැත්නම් අපි කවුරු කියන දේ කරන්න කියලා කියන්නේ? බුදුරණවහන්සේ කියන දේ කරන්න නම් බුදුරණවහන්සේ කියන දේ දැනගන්න නැතුව පුළුවන් ද කරන්න? දැනගන්න නැතුව බෑ. නමුත් අවාසනාව කියන්නේ දන්න අය අඩුද වැඩිද? අඩුයි. එතකොට මේක ඉගෙන ගන්න දැන් මම ඉගෙන ගත්තේ මම නැත්නම් අපි තුමි සමාජයේ වෙන අලුත් භික්ෂුවක් ඕන කෙනෙක් දෙවි කෙනෙක් ඇවිදලා මේ පොළවේ ඉඳෝලා ධර්මයේ කවලද එයාට ධර්මයේ දන්නේ නැත්නම් ඔයාලා වගේම අම්මගේ මව කුසින් එළියට ඇවිදලා සාමාන්‍යයෙන් ඉගෙනගෙන ඒ බුදුරන් වහන්සේ කිව්වද ඉගෙන ගත්තද නැත්නම් දෙවි කෙනෙක් හරි බඹෙක් හරි ඇවිදලා මාව හරි තව හාමුදුර කෙනෙක් හරි ඊට කලින් හාමුදුර කෙනෙක් හරි මේ ලෝකෙම අවල අර ධර්මයේ යාගේ ඔළුවට කැවුවද නෑ නේද එහෙම දෙයක් කරේ කවුරුත් කරේ ඔයාලා වගේම මමත් අතීතේ හාමුදුරුවෝ අම්මගේ මව කුසින් එළියට ඇවිදිලා පුංචි කාලේ අර සෙල්ලම් කරලා ඉගෙනගෙන ඊට පස්සේනේ ධර්මය ඉගෙන ගත්තේ. එතකොට ඔබට බැරි වෙයිද? දැන් ඔබයි ඔබේ මගේ වෙනසක් තියනවද මේ මනුස්ස ලෝකේ මිනිස්සු අතර? නෑ නේද? එහෙනම් බලන්න මොකද්ද ප්‍රශ්නේ කියලානේ. අන්න අපි බලන්න ඕනේ ඒ ඒ දී ඔක්කොටම තියනවද නැද්ද? මට මම ඉගෙන ගත්තදී ඔබට ඉගෙන ගන්න තියනවද නැද්ද? තියනව නේද? වෙනස් හාමුදුරු කෙනෙක් අද සමාජෙ බණ හරි මොන හරි කියනවා නම් ඒ හාමුදුරු ඉගෙන ගත්තදී ඔබට ඉගෙන ගන්න තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් ප්‍රශ්නේ මොකද්ද? අපේ නිමිති ප්‍රශ්නේ. අපේ ප්‍රශ්නේ. අපි ඒකට තැන දීලා නැහැ. අපි ඉගෙන ගන්න යොමු වෙලා නැහැ. කාගේ ධර්මයේද? ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මයේ. ඒක වැදගත් වුණත් අපට දැන් ඔබට මං හිතන්නේ මේ දවස් ටිකේ තේරෙන්නේ නැති කොච්චර වැදගත්ද කියලානේ. දැන් ඔබට කැමැත්තක් නැද්ද ඒක ඉගෙන ගන්න ඕන කියලා? මගේ මම වැඩසටහන කළ අවසානයේ මගේ එකම බලාපොරොත්තුව ඔබ අනුමදසී හාමුදුරන්ගේ බණ අහන එකට නෙවෙයි. ඔබ අනුමදසී හාමුදුරු පස්සෙන් එන එකට නෙවෙයි. මම සතුටු වෙනවා යම් කිසි කෙනෙක් මේ වැඩසටහන දවස් 5 ඉවර වෙද්දී බුදුරණවහන්සේගේ ධර්මය අධ්‍යයනය කරන්න ඕනේ කියලා කෙනෙක් යමු වෙනවා. එතෙන්ට යමු වුණා නම් කෙනෙක් අන්න ඒක තමයි මම ලබන එකම සතුට. ඔබ අනුන්දස් යාමතුරුන්ගේ බණ අහන්න ඕන කියලා හිතනොත්. ඔබට තව කවුරු හරි කරන දෙයක් කරන්න කියලා හිතනොත් මම කරපු වැඩේ අර්ථයක් වෙලා නැහැ. මම සමාදම් කළා තියෙන්නේ මාවද බුදුරජාණන් වහන්සේව. එහෙම වුණා නම් සමාදම් කළා තියෙන්නේ මාවද බුදුරජාණන් වහන්සේද? මාව නෙමෙයි. ඔබට සිදු වුණොත් යම් කිසි මොහොතකාරී ඔබට බුද්ධ වචනය අධ්‍යයනය කරන්න ඕන කියලා. මම ශ්‍රාවකයෙක් හැටියට සාස්ත්‍රුණව සමාදම් කළාද නැද්ද? මම ශ්‍රාවකෙකුට ශාස්ත්‍රුන් වහන්සේගේ අදහස ඉදිරිපත් කළාද නැද්ද? ඔබ මං පස්සෙන් එනවනම් ඔබ මාව හොයාගෙන යනවනම් මම ඔබට සමාදම් කරලා තියෙන්නේ මාවද ශාස්ත්‍රුන් වහන්සේද? මාම වෙන්නේ එහෙනම් මම ශ්‍රාවකයෙක්ද ශාස්ත්‍රු කෙනෙක්ද? මම ශාස්ත්‍රු කෙනෙක්. ශ්‍රාවකෙක් මම වෙනවනම් මම ඉදිරිපත් කළ යුත්තේ ශාස්ත්‍රුන් වහන්සේගේ අදහස පමණමයි. එහෙනම් මේ වැඩසටහන ඉවර වෙනකොට ඔබට හිතුනොත් කුමක් කරන්න ඕන කියලා මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න ඕන කියලා. අන්න මම ශ්‍රාවකෙක් හැටියට කටයුතු කරන්නේ. එහෙම නැත්නම් කරන්නේ. එහෙනම් මේ ලෝකී පින්වතුනි උසස් කුලයක කෙනෙක් ඉපදුනත් පහත් කුලයක කෙනෙක් ඉපදුනත් කවුරු මොන විදියට ඉපදුනත් කාටත් තියෙන එකම ධර්මන්නේ අධ්‍යයනය කරන්න. ඒක අධ්‍යයනය කරන්න ඕන. හැබැයි මේ ධර්ම අධ්‍යයනය කරන්න ලීසි නෑ. මොකද මේක මේ අපි හැමෝම අපේ කෝණයෙන් ගලප ගන්න. මේක ලෝකයෙන් ඊතර වන දහමක්නේ. මම පුංචි උදාහරණයක් කියන මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් පුංචි සරල උදාහරණයක්. ඒ තමයි ඔන්න ගෙම්බෙකුයි මාළුවෙකුයි ඉන්නවා වතුරේ. ගෙම්බා ගොඩනමට ගිහිල්ලා ඇවිදින්න මාළුවට කියනවා යාළුවේ ගොඩබිම තියනවා ලොකු ගෙවල්. යාළුවේ ගොඩින්ම තියෙනවා ලুকু ගස්. කවුද මේ කියන්නේ? ගෙම්බ කියනවා මාළුවට. මාළුවට ගොඩබිම තියෙන ලুকু ගෙවල් කොයි වගේද හම්බෙන්නේ? ගල්මල් වගේනේ. මාළුවට හම්බෙන්නේ ගොඩබිම තියෙන ලুকু ගෙවල් කොයි වගේ කියලාද? ගල්මල් වගේ. ගොඩබිම තියෙන ලুকু ගස් හම්බෙන්නේ කොයි වගේද? දියසෙල් පාසි වගේ. ඇයි? එයාගේ රාම එච්චරයි නේද? ගෙම්බ මොන විදිහට උත්සාහ කරා කියන්න මාළුවට තේරෙයිද? තේරෙන්නේ නේද? එයි. එයාගේ රාමමියා මනිනවමයිනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් අපි තේරුම් ගන්න එච්චරයි. අපි මනින්නේ කාගේ රාමයෙන්ද? මාළුවම එන්න වගේ. ඊතර වෙන්න දුන්න ධර්මය අපේ රාමයෙන් මනිනවා. අපි ප්‍රතිපදාවකින් ඒක ප්‍රතිපදාවක් හැටියට සත්‍ය තේරුම් ගන්න යන්නේ. අපි ඉන්න තැන ඉඳලා අපේ රාමී අපි අවිද්‍යාව තේරුම් ගන්නවා සංඛාරය තේරුම් ගන්නවා සමාධිය වඩනවා සීලය රකින්නවා ඊළඟට පටිසම්පා තේරුම් ගන්නවා පංචමස්ස කාගේ රාම වෙන්නේ අපේ රාම අර මාළුවා තේරුම් ගත්ත ගෙවල් පිළිබඳව ඊළඟ මාළුවාට කියනවා ගොඩවිම තියනවලුනේ මේ ගල් මල් වගේ ගෙවල් වචනේ මොකද්ද ගෙවල් ගෙවල් වචනේ ගල් මල් නෙමෙයි ගල් මල් වගේ ගෙවල් ගොඩවිම තියනවනේ දියසෙවල් වගේ ගස් මොනවද වඩින්ම තියෙන්නේ? ගස්. හැබැයි කොයි වගේද? දීවැසිය. අපි දන්නවනේ අවිද්‍යාව කියලා එකක්. සංඛාර විඥාන ආ ඊළඟට පටිච්ච සම පංචපාස්කන්ධ වචන ටික වෙනස් නැද්ද? විග්‍රහය වචන ටික වෙනස්. අර මාළුවට දැන් ගල්මල්ද මේ විග්‍රහ කරන්නේ? මාළුව මොකද්ද විග්‍රහ කරන්නේ? ගෙවල් විග්‍රහ කරන්නේ. මාළුව දියසෙවල් පාසිනේ මේ විග්‍රහ කරන්නේ. මොකද්ද විග්‍රහ කරන්නේ? ගස් හැබැයි විග්‍රහය මොකද්ද? ගස්ද? දියසිවිල් පාසි. විග්‍රහය ගෙවල්ද? ගල් මල්. අනිත් වගේ. අපි විග්‍රහ කරන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධي, පාටිච්ච සමුප්පාදේ, බොජ්ජාංග, බෝධිපාක්ෂික ධර්ම අපි විග්‍රහ කරන්නේ එව්වා වෙන මොකුත් නෙමෙයි. විග්‍රහය අපි දන්න රාම අර මාළුවගේ රාමු වගේ. හරිද එතකොට? අන්න ඒකයි පින්වතුනි බුදු කෙනෙකුගේ ධර්මයේ එච්චර වැදගත්. එච්චර වැදගත් බුදු කෙනෙක්ගේ ධර්මයේ. අපි අලුතින් විග්‍රහ කරන්න කිව්වොත් අර මාළුව විග්‍රහ කරා වගේ. එහෙනම් පින්වතුනි අපට ඉස්පිල්ලක් විනාශ කරන්න පුළුවන් මේ ධර්ම. මට නෙමෙයි. බුදුරන් වහන්සේ පින්නම් පෑවට පස්සේ හිටපු ස්වාමීන් වහන්සේ නම් මොකට පුළුවන්ද? බුදුරන් වහන්සේ ජීවත් වෙලා ඉද්දි හිටපු ස්වාමීන් වහන්සේ නම් මොකට පුළුවන්ද? බුදුරන් වහන්සේ කියපු බණ පදයක ඉස්පිල්ලක් විනාශ කරන්න. බෑ. ඔබ අහලා තියෙනවා අස්සජි ස්වාමීන් වහන්සේ ගැන. උපතිස්ස පරිබ්බජක ඇයිද ලහනවා ඔබගේ ශාස්ත්‍රවල අදහස අනේ මම දන්නේ මම දන්නේ මෙන්න මෙච්චරයි මේ කවුද කියන්නේ රහතන් වහන්සේ නම නිකන් කෙනෙක්ද කියන්නේ මං දන්නේ මෙච්චරයි යේ ධම්මා හේතුපබව තේසං හේතු තථාගතෝ වාග මේ අපේ තථාගතයන් වහන්සේ කිව්ව මේ යමක් හේතුවෙන් හට ගන්නවා කියලා තේසංච නිරෝධෝ ඒ නිරුද්ධිමේ නිරුද්ධ වෙනවා මං උච්චරයි දන්නේ පටිසම්පදේ මොකද දන්නවද ඇයි බුදුරණන් කිව්ව දෙයක් වෙනවනේ දැනගන්න. රහත් වුණා කියලා මුකුත් දැනගන්න බෑ. කියන්න බෑ යාට. කියන්න ඕනේ කවුරු කියපේකද? බුදුරජාණන් වහන්සේ කිව්වා කියලා. කිව්ව එක. අන්න දන්න ඉච්චරයි කිව්වා. ඒ දන්න ටික කිව්වා. උපදේශ කරුත් පරිගෙන හොතපන්න. එතනින් යාම මුකුත් දන්නේ නැහැ කිව්වා. ඒ දන්නේ නැති. අවබෝධ නොකරලද? අවබෝධ කරලා නිවන් දැකලා අරහත්ත්වයටපත් වෙනවා. ඇයි දන්නේ නැත්තේ කියන්නේ? බුදුරණවහන්සේ අහලා නැහැ නේද? එතනින් එහා දෙයක් කියන්නේ. ඒ තමන්ට තමන්ට පුළුවන් ද කියන්නේ? තමන්ට පුළුවන් නම් කියන්නේ තමන් සම්බුදුද නැද්ද? අවබෝධ කරගත්ත තමන් අවබෝධ කරගත්ත ධර්මයේ තමන්ට කියන්න පුළුවන් නම් ඒ කවුද? සම්බුදු කෙනෙක්. අවබෝධ තමන් අවබෝධ කරගත්ත දේ තමන්ට කියන්න පුළුවන් ශ්‍රාවකය කියන්නේ ශාස්ත්‍රූගේ අදහස. තමන්ගේ අදහසක්ද? නෑ වෙන තුන්. තමන්ගේ අදහසක් කියන්න ගියොත් මාළුවා තව මාළුවෙකුට ගෙවල් ටික ගල්මල් වගේ විස්තර කරා වැනිය. ඒ නිසා ඔබට වැදගත් විය යුත්තේ කාව්‍ය දහසක්. බුදුරජාණන් වහන්සේගේ දහසනේ. එහෙනම් අනුමුදස්ස කියන එකටත් තියෙනවද? නෑ. අනුමුදස්ස කියන එකටත් නෑ. කවුරු කියන එකද වැදගත්? බුදුරජාණන් වහන්සේ කියන එක. ඒ නිසා එතෙන්ට යමු. එහෙනම් බුදුරන් වහන්සේගෙන් ප්‍රශ්න අහනකොට පින්වතුනි ඔබ දැකලා ඇති සමහර අයට ප්‍රශ්න අහන්න අමාරුයි. මේ නිකන් අයට නෙමෙයි. 이르දි බලලාවේ භික්ෂූන්ට. ඉතින් අපි ගැන කතා කරන්න දෙයක් නැහැ නේද? හැබැයි සෝතාපන්නවත් නොවිච්ච මගටත් ආපු නැති 이르දි බලලාවේ භික්ෂූන්ට ප්‍රශ්න අහන්න තියෙන්නේ. ඒ කාලේ. ඒ නිසා අපි දුක් වෙනවනේ අපේ ප්‍රශ්නයක් අහන්න වැරදුනා කියලා. දුක් වෙන දෙයක් නැහැ නේද? මොකද මේ බැරි කාටද? අතීතයේ බුද්ධිමත් හිටපු මිනිස්සුන්ගේ මහා පිනකින් බුදු කෙනෙක් ඇස් දෙකින් දකින්න හැකියාව තිබ්බ විශාල පිනක් තියෙන ඉරිදි ලබන්න පුළුවන් හැකියාව තියෙන මහ තෙර භික්ෂුවකට ප්‍රශ්න අහන්න දෙන්නේ. අපි ගැන හිතන්න දෙයක් නෑ. ඒ භික්ෂුව අහනවා ඉස්සලා මේ භික්ෂුවට ඉරිදි තියෙනවා. ඒ භික්ෂුව මේක තියෙන කේවඩ සූත්‍රේ. ඒ භික්ෂුවට ප්‍රශ්නයක් එනවා. පඨවි ආපෝ තේජෝ වල නිරුද්ධවන්නේ කොහේද කියලා. පඨවි ආපෝ තේජෝ නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා ප්‍රශ්නයක් එනවා. නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා. දැන් මෙයාට පැවිදි වෙලා ඉදිබලලාමි. එයාට හිතෙන්නේ අනේ බුදුරයන් වහන්සේ මේක දන්නේ කියලා හිතෙන්නේ. බලන්න මේ බුදුරන් වහන්සේ ළඟ පැවිදි වෙලා 이르දිත් ලැබලා 이르දි ලබන්න පුළුවන් දුස්සීලව සමාධියක් වඩන්න තු භාවනා කරන ඉරිදි ලබන්න පුළුවන්ද? එහෙනම් ඉරිදි ලබන්න තියෙන්නේ. එවැනි වික්ෂුවට මේ හිතෙන්නේ. කාලකටද යන්නේ? හත පහකට ගණන් ගන්න පාන් දුවිල්ලක් තරම් කවුද? බුදුරජාණන් වහන්සේ. කවුලඟටද යන්නේ? දෙවියෝ සක් දෙවියෝ ළඟට යනවා. එයාගෙන් අහනවා දන්නේ කියනවා. ඊළඟට බ්‍රහ්මයා ළඟට යනවා. එයාගෙන් අහනවා දන්නේ කියනවා. මහා බ්‍රහ්මයා ළඟට යනවා. එයාගෙන් අහනවා දන්නේ කියනවා. මහා බ්‍රහ්මයා කියනවා අර බුදුරජාණන් වහන්සේ ඉන්නේ ඊතුම තමයි දන්නේ කියලා හොරෙන් කියනවා අනික් කයට ඇහෙන නිසා. ඒ මහා බ්‍රහ්මයා දන්නේ කියලා කිව්වොත් ඉන්නේ. අනික් කට ප්‍රශ්නයන්නේ අනික් බ්‍රහ්මයාට. බුදුරණවහන්සේ තමයි ඔක දන්න ගිහිල්ලා අහන්න කියනවා. මේ කාටද මේ කියන්නේ? බුදුරණවහන්සේ වෙනුවෙන්ම මහාන වෙච්ච. බුදුරණවහන්සේ වෙනුවෙන්ම සිල් රැකපු. බුදුරණවහන්සේ වෙනුවෙන්ම සමාධිය වඩපු. බුදුරණවහන්සේ නිසාම 이르දි ලැබපු. බුදුරණවහන්සේ පාදු විල්ලකට තරම්වත් ගණන් නොගත් ශ්‍රාවකෙක්ට කියන්නේ. ඒ ඉතින් බුදුරණවහන්සේ ගණන් ගත්තා බුදුරණවහන්සේ ළඟට හඬනවද නැද්ද? ආන්නේ. ඒකයි මම කිව්ව බුදුරණවහන්සේ කියන්නේ කවුද කියලා සිවුරෙන් මනින්න බෑ. සමාධියෙන් මනින්න බෑ. සීලයෙන් මනින්න බෑ. අපේ ප්‍රතිපදාවෙන් මනින්න පුළුවන්. ඒ භික්ෂුව ඇවිල්ලා බුදුරණවහන්සේ අහනවා මොකද අහන්නේ? පාඨ ව්‍යාපෘතිජෝ නිරෝධන්නේ කොහෙද? ලැජ්ජාවෙන් හරි ඇවිල්ලා අහනවා. භික්ෂුව ප්‍රශ්නේ වැරදි. පොන්න ප්‍රශ්නෙට ප්‍රශ්නේ නිවැරදි කරනවා. ඊට පස්සේ තමයි උත්තර දෙන්නේ. එහෙනම් අපිත් ප්‍රශ්න අහනකොට සමහරවිට වරදින්න බැයිද ප්‍රශ්නේ? වරදින්න පුළුවන් නේද? එහෙනම් අපි ප්‍රශ්නේ ගාල් කරගන්න ඕනේ. අනික දේවදත් කියලා කියන්නේ බුදුරණවහන්සේ වෙනුවෙන් මහාන වෙලා සමාධිය වඩලා 이르දි ලැබුව කෙනෙක්ද නැද්ද? දැන් 이르දි ලබන්න පුළුවන්ද? අනුන්ට ඊර්ෂ්‍යා කර කර මුට මෙහිම වේවා මුට මෙහිම වේවා අනුන්ගේ අගුණ හිත හිතා 이르දි ලබන්න පුළුවන්ද? සමාධියක් වඩන්න බෑ නේද? පස්වෙනි ඒව කරේ. එහෙමත් කරපු එක්කෙනෙක් දේවදත් කියන්නේ. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් නැගිටලා අහන්න පුළුවන්. මම ඒක අහනකම් මම මේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. මෙන්න ප්‍රශ්නයක් අහනවා. ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ. පංචස්කන්ධයට ගෝචර වන හැම දෙයක්ම සිතෙහි ඇතිවන මායාවක්ද පහදා දෙන්න. හොඳට ප්‍රශ්නෙත් අහගන්න. මායාවක් නම් කර්ම විපාකයේ සමගට සම්බන්ධී කුමක්ද? උන්න ප්‍රශ්න දෙකක්. තුන්වෙනි එක පටිච්චසමුප්පාදය ද ධර්මය අවබෝධ කර ගැනීමට සත්‍යයේ පුජ්‍යලයක ස්වභාවයක් තිබිය යුතුද? එම ධර්මය අවබෝධ කර ගැනීම මූලික ගත යුතු ක්‍රියාදාමයක් තිබේට පහදා දෙන්න. දැන් මේ ප්‍රශ්න අහනකොට අපි හිතලා අහන්නේ ඒක වැදගත්. මොකද අපි යමක් හිතලානේ තියෙන්නේ. හැබැයි ප්‍රශ්න වැරදි. අපි මේ ප්‍රශ්න ඉස්සලා බලමු වැරද්ද මොකද්ද කියන්නේ. ප්‍රශ්න අහනකොට අපි හිතලා යමක් අහන්නේ. හිතලා ඇහුවට අපි අපිට තේරෙන පැත්තෙන් හිතන්නේ. අපි හැමෝම අසරණද නැද්ද? මමත් අසරණයි ඔබත් අසරණයි. අපි අසරණ නිසා නේද සාස්ත්‍රුණ වහන්සේ ළඟට යන්නේ. ඉතින් අසරණ අපට වරදින්න බැරිද? වරදුනා වැරදිලා හරි අපි සාස්ත්‍රුණ වහන්සේ ළඟට යායුතුද නැද්ද? අපි කාට හරි හරියන්න පුළුවන් ද අපි හරිනම් අපි හරියන්නේ අපි නිදහස් වුණාම නේද? සෝතාපන්න කෙනෙකුට විතරයි නේද පින්වතුනි ආයේ සාස්ත්‍රු කෙනෙක් අදහසක් අවශ්‍ය නැත්තේ. ඒ කියන්නේ අලුතින් කෙනෙක් උපදේශයක් අවශ්‍ය නැත්තේ. අනිත් ඔක්කොටම ඕනේ. එහෙනම් අපි අසලන. එහෙනම් ඕගොල්ලෝ කෙනෙකුට ඔබටත් මටත් වරදින්න පුළුවන්. ඒක ස්වභාවය. අපි වරදින්න නිසා තමයි සාස්ත්‍රුන් වහන්සේ ළඟට යන්නේ. සාස්ත්‍රුන් වහන්සේට වරදින්නේ. පංචස්කන්ධයට ගෝචර වන හැම දෙයක්ම සිතෙහි ඇතිවන මායාවක්ද? පහදා දෙන්න. පංචස්කන්ධය කියන්නේ මොකද්ද? අව පංචමාස්කන්ධය කියන්නේ පංචස්කන්ධය පංචපාස්කන්ධය කියන්නේ මොකද්ද? ඊළඟට ගෝචර වන හැම දෙයක්ම. එතකොට දැන් පංච උපාස්කන්ධය කියන්නේ තව එකක්. හිත කියන්නේ, ඒ කියන්නේ පංච උපාස්කන්ධය ඇතිවන පංච උපාස්කන්ධයට ගෝචර වන හැම දෙයක්ම හිතේ මායාවක්. සිත කියලා කියන විවහාරය අර්ථ ගැන්වෙන්නේ පංච උපාදානස්කන්ධයට සිත නැත්නම් සිතුනා කියන්නේ මන ධම මනෝවිඤ්ඤාණ එකතු වෙනවා. ඒ කියන්නේ මොකක්ද උනේ? ඒ ඒ ඒ ක්‍රියාදාමයට මොකද්ද කියන්නේ? පංච උපාදාන සකස් වෙනවා. ඒතර පංච උපාදාන ස්කන්ධය සහ සිත වෙන් කරලා අපිට කතා කරන්න පුළුවන්. පංච උපාදාන ස්කන්ධය කියන්නේම පංච උපාදාන ස්කන්ධ සකස් වීම කියන්නේම සිත කියන විවහාරයමයි. එතකොට එහෙනම් පංච පාස්කන්ධයේ ගෝචරව නෙමෙයි ගෝචර වීම සිත කියන්නේ පංච පාදානස්කන්ධ. සිත කියන්නේ සිතුණා කියන්නේ පංච පාස්කන්ධ. වෙන දෙයක් නෙමෙයි. එතකොට ආයේ මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ. පංච පාස්කන්ධයට ගෝචර වන හැමදේම සිතෙහි ඇතිවන මායාව. ඒක අදාළ නැහැ එතකොට. ඇයි? සිත කියන්නේම පංච පාස්කන්ධයක් නං. ආදින ඔක්කොම මායාවද නැද්ද? පංච පාස්කන්ධය කියන්නේ විඥානයනේ. විඥාණයෙන් ප්‍රධාන වෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥානේ බැස ගන්න. විඥානේ කියන මායාව. පටිසමුප්පාද ඉස්සල්ලාම තියෙන විඥානේ. අවිජ්ජා සංකාර විඥාන. එතකොට මායාව. මායාවෙන් පෙන්වන්නේ ඇත්තක්ද බොරුවක්ද? දැන් ඔබට හිතන්න ඔන්න මම ඔබට පරියෙක් මවනවා. ඔබට පේන්නේ ඇත්තටම පරියෙක් මවන එකනේ. හැබැයි ඔබ දන්නේ නැද්ද මම බොරුවක් කරන්නේ කියලා? බුදුරණවහන්සේ විඥාණයට කියන්නේ ඕක උදාහරණ. මේක නිකන් නේ උදාහරණ කියන්නේ. කොහොමද කියන්නේ? හතර මංහන්දියක හතර මංහන්දියක් කියනකොට හතර පැත්තෙන් බලන්න පුළුවන් දෙයක්. දැන් ඔබට නම් මට මෙහෙම හොරයක් කරනකොට එක පැත්තක් විතරන ඔබට පේන්නේ නේ. තුන් පැත්තක් වෙලානේ. හතර මංහන්දියක ඉන්නේ. කවුද විඤ්ඤාකාරයා? විඤ්ඤාම පෙන්නනවා. අල්ලන්න බෑ. ඇත්තමයි කියලා පේන්නේ. ඇත්ත නෙමෙයිනේ. හැබැයි හතර පැත්තෙම බලන්න පුළුවන්. ඒත් හොරයක් අල්ලන්න බෑ. ඊට වඩා විඤ්ඤාවක් කියන මොකද්ද? විඥානය. ඊට වඩා විඤ්ඤා විඥාවක් කියනවා. මොකද්ද විඥාන කියන්නේ? ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ, මනේ හටගන්න විඥානය. අපට හිතුණා කියන්නේ එතකොට ඒක විඥානයක්ද නැද්ද? අපි දැක්ක කියන්නේ විඥානයක්ද නැද්ද? අපි මොන විදියකට හිතුණත් ඒක විඥානයක්ද නැද්ද? ඒක මායාවක්ද ඇත්තක්ද? මොන විදියට හිතුණත් අපි හිතමු අපි සීල රැකලා හිතලා සමාධි වඩලා හිතලා අපි රහත් වෙන්නේ නැතුව මොන විදියට හිතුණත් මොකක් හම්බුණත් ඒක හම්බෙන්නේ විඥාණයකටද නැද්ද? ඒ විඥානීය මායාවක්ද නැද්ද? මායාව ඇත්තක්ද බොරුවක්ද? එහෙනම් කො මායාවල් නේද? ඒ කල්ලන එක ලේසි නෑ. එච්චරම ඒකයි බුදු බුදුරු බුදුරු මේ ලෝකේ පහළනවා කියන එක අපි අපි අහලා දෙනව නේද ලේසියෙන් වෙන්නේ කියලා. බුදුරම ධර්මයේ ලේසියෙන් ලෝකෙ බබලන්නෙත් නැහැ. ඇයි ඒක තේරෙන්නෙත් නැහැ. අපි ඉන්නේ බොරුව තුලමයි. මුලාව තුලමයි. අපි හිතන හැම එකම මායාව. බුදුරණන්සි කොතනක හරි කියලා දිනනවාද අපි ධර්මයේ හිතනකොට අපි වෙන මොකක් හරි හිතනකොට ඒ විඥානය මායාවක් නෙවෙයි කියනවද? මායාවක් නොවන බව විග්‍රහ කරන්නේ විඥානීය අනිදර්ශන විඥානීය රහතන් වහන්සේගේ ස්වභාවය. අරහත් වෙන කම්ම විඥානීය පැවැත්මක් කතා කරනවා නම් ඒක මොකද්ද? මායාවක්ද නැද්ද? ඔක්කොම මායාව. ඒක මායාවේ ඉන්න අපි අපි ඉන්නේ මායාවක කියලා අපි තේරුම් ගන්න අපට කොහොම හැකියාවක් තිබිය යුතුද? ඔය හැකියාව කාවින්වත් අහන්න නැතුව බුදු කෙනෙක් අවබෝධ කළා. කාවින්වත් අහන්න නැතුව. අවබෝධ කරා විතරක් නෙමෙයි කියලා දුන්නා. ඒක ආයි තව කෙනෙකුට තව විදිහකින් කියන්න පුළුවන් නේද? බෑ. ඒකයි පසීබුදු කෙනෙකුට කියන්නේ. අපි ඉන්නේ මායාවක මායාව තුල අපි මායාවක මායාව තුල ඉන්නේ කියලා ඒක මායාවක් බව දකින්න අපට කොහොම හැකියාවක් තිබිය යුතුද? පඳුරකට ගල් ගැහුවාම පඳුරේ විශාල සත්තු ප්‍රමාණයක් විසිරෙනවා වගේ මධ්‍යස්ථානයක සෝතාපන්න සකදාගාමී අනාගාමී පොලිමට එයිද? මේකට අසාමාන්‍ය නුවණක් තියෙන්න ඕනේ. අසාමාන්‍ය නුවණක් තියෙන්න ඕනේ. සමහර අය ඉන්නවා දැන් සුනීත සෝපාගේ සුත්‍ර කුලේ නේද? සුත්‍ර කුලේ සුත්‍රයෙක්. කවුද හිතුවේ සුද්ධියට රහත් වෙන්න පුළුවන් කියලා? හැබැයි මේ ජීවිතේ සුද්ධයෙක්. ඊළඟට අඟුලිමාල මිනිමරුවෙක්. ඊළඟට තව කට්ටිය හිටියා බුදුරණවහන්සේට බණයි බණමින් හිටපු කට්ටිය. කවුරු කවුද හිතුවේ රහත් වෙයි කියලා? සමහර අයට බුදුරන් වහන්සේලා අපිට වෙලා සීල් රැකගෙන භාවනා කරගෙන ළඟම උපස්ථායකයා සුණක් හත් නිගණ්ඨේ දැකලා කියන අන්න රහතන් වහන්සේ නම. කවුද මේ කියන්නේ? බුදුරන් වහන්සේ වෙනුවෙන් මහාන වෙලා ළඟම උපස්ථාන කරනගෙන. අර බුදුරන් වහන්සේට බණින අර සුද්ධයෝ නැත්තම් අර බණින කෙනෙක් අන්න රහත් වෙලා අර ළඟම ඉන්න කෙනා නිරය යනවා ඊට පස්සේ. මේක පින්වත්නි මේ මේ ජීවිතේ චරිතයක් නෙමෙයි මේ. සසරාව ගමනක් තියෙනවා. අපි කරන පුරුදු කිරීම එක තමයි අපට ප්‍රතිඵල ලැබෙන්නේ. අපට ඉලක්ක තිබිය යුතුයි මේ ලෝකේ දන්න එකම එක්කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ බව ඉලක්ක තිබ්බනම් අපි කවදා හරි ඉලක්ක දපුර ගන්නවා. බුදුරජාණන් වහන්සේ කිව්ව දේ කරොත් අපි ඒ තරයි වෙනවා. හැබැයි අපි අර ඉල අරක හිතන්නේ. කිලෝමීටර කෝටි කෝටියක් ඉලක්කයකට විදින්න තියෙන තැනදී ඒක සරල උදාහරණයක්. කෝටි කෝටියකට 30 එකක් ඈ. සාමාන්‍ය සරලව කිලෝමීටර කෝටි කෝටියක් විදින්න තියෙනවා. අපි කොඩිලණයක් කියමු. විඳින්න තියෙනවා. අපි අංශකයෙන් කෝටියක පංගුවක් ඇන්ගල් කරොත් අර කෝඩිලිනේ දුර යන්න යනකොට කොච්චර ඈතකට ගිහිල්ලාද? අංශකයෙන් කෝටියෙන් පංගුවක් ඇන්ගල් කරොත් ඇන්ගල් වුණොත් අර කෝඩිලිනේ දුර යන්න කොච්චර ඈතක් කියලාද නේ? හරියටම ඉලක්ක තියෙන්න ඕනේ නේ. පොඩ්ඩක් වෙනස් වුණොත් ලොකු ඈතකට යනවද නැද්ද? බුදුරන් වහන්සේගේ ධර්මයේ අංශු මාත්‍රයක් වෙනස් වුණොත් නිවන් දකින්න නම් බෑ. මොකක් හරි ලැබෙයි. නිවන් දකින්න බෑ. මොකද බුදුවරු කිව්වේ ඇත්ත. අඩුවක් නෑ. සම්පූර්ණ සත්‍ය කිව්වා. පොඩ්ඩක්වත් අඩු නැතුව. අපි පොඩ්ඩක් හරි අඩුවෙන් ගත්තොත් අපි ගත්ත වරද්දලා අපි කොහොම අර මාළුවා ගොඩබිම විග්‍රහ කරා වගේ. මායාවක් නම් කර්ම විපාක සමගත සම්බන්ධය. අපට මායා බව හම් වෙනකොට මේ ලෝකයේ ඇත්ත බව ඇත්ත ස්වභාවය හම් වෙනකොට ඒක ලෝකයෙන් ඈතර වන මගේදී හම්බෙන්නේ ලෝකේ පවතින මගේදීද දැන් අපට බොරුවක් කියලා හම්බුනොත් අපි ඒක ඉන්නවද නැද්ද බොරුවක් කියලා හම්බුනොත් අපි ඒක අයින් කරන්න කැමති නැද්ද බොරු දෙයක් හම්බුනොත් එතකොට ඒක ඉන්න වැඩ පිළිවෙලක්ද අයින් වෙන වැඩ පිළිවෙලක්ද එතකොට ඉන්න වැඩපිළිවෙල තුල විග්‍රහ වෙන දෙයක් ඒකට කතා කරන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් ගමු මෙහෙම. ඔන්න මම හදනවා ෆවුන්ඩේෂන් එකක් නැතුව රිජි ෆෝම් ටිකක් තියලා රිජි ෆෝම් ටිකක් ෆවුන්ඩේෂන් එක හැටියට තියලා ලොකු තට්ටු හතරක භාග ගොඩනැගිල්ලක් හදනවා. හොඳද? හදලා මම දැන් ඒක ඇතුලේ බුදු කුටියක් හදන්න ඊළඟට මොන හරි තව විශාල දේවල් කරන්න හදනවා. ඒක කරන්න හදන ගමන් මට තේරෙනවා හැබැයි පස්සේ තේරෙනවා ෆවුන්ඩේෂන් එකක් නැහැ කියලා. දැන් මම මේක ඇතුලේ හපව ලස්සන බුදු කුටියක් හදන්න, භාවනා කරන තැනක් හදන්න, ඊළඟට තව සංඝාවාස හදන්න දැන් මට හිතෙයිද නැද්ද? ෆවුන්ඩේෂන් එක තියෙන්නේ ෆවුන්ඩේෂන් එක තියෙන රිජි ෆෝම් එක කියලා දැනගත්තාට පස්සේ අර තට්ටු හතරේ ගොඩ නැගිල්ලේ මම දැන් බුදු කුටියක් හදායිද නැද්ද? පොට්ටක්වත් හිතනවද හදන්න? ඒක ඒක හදා ගන්නත් පුළුවන් දහවල්. එහෙනම් බොරු බව දැක්ක තැනදී බොරුව තුල ගොඩනගින දෙයක් කතා කළ හැකිද? එහෙනම් මේ මායාව බව දැක්කහම කර්ම විපාක ගැන කතා කරන්න අදාළයිද? ඒ කතාව යෙදෙන්නේ ඇයි සසර යන්නේ බොරුවක් එක්කද ඇත්තක් එක්කද? ඉතින් බොරුව බව දැක්කට පස්සේ බොරුව තුල පවතින දේ ගැන කතා කරන්න ඕනද ආපහු? බොරුව බව නොදකපු නිසා නේද බොරුව තුල පවත්ම තියෙන්නේ. මෝඩකමින් සසර යනවනම් මෝඩකම් බව දැනගත්තොත් අපි මෝඩකමින් ඔක කරන්න යනවට හබව. ඒකයි පින්වතුනි සෝතාපන්න කෙනා අනිවාර්යෙන් රහත් වෙනවද නැද්ද? අනිවාර්යෙන් රහත් වෙනවා. ඇයි? බොරුවක් කියලා දැක්කනේ. ආයේ ඊට පස්සේ කතා කරන්න දෙයක් නැහැ එතනින් එහා දේවල්. ඒක නොදකින්න දෙනාට තමයි මේ කර්ම විපාක ගැන කතා කරන්න තියෙන්නේ. අරකට එක සඳහන් බෑ. ඒකයි මේ ධර්මයේ හොඳ අවධානයෙන් අධ්‍යයනය කරන්න ඕනේ. අපිට අපේ කෝණයෙන් ගන්න නැතුව අපි ධර්මයේ ඉගෙන ගන්නේ කොහොම හරි කමන්නේ අපේ කෝණට ගැලපෙනවා නම් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහට නෙමෙයි අපි ගලපන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහට අපි ගලපන්න ඕන. ඊළඟට පටිච්චසමුපාද ධර්මය අවබෝධ කර ගැනීමට සත්වයේ පුජ්‍යලියක ස්වභාවයක් තිබිය යුතුද? එම ධර්මය අවබෝධ කර ගැනීම මූලික කටයුතු ක්‍රියාදාම. අතර මේ ප්‍රශ්නයක් අහුවාම මේකට උත්තර දෙන්න ගොඩාක් යනවා. අපි ටික ටික කතා කරමු. ඔක්කොම කතා කරන්න ගියොත් එහෙම අපිට ගොඩාක් උත්තර දෙන්න බැරි වෙයි. අපි මේක මේ ප්‍රශ්න වලට අපි උත්තර සැපිය යුත්තේ කාග් ක්‍රමයේ ඔස්සේද? බුදුරණවහන්සේ කිව්ව දේ ඔස්සේ. බුදුරණවහන්සේගේ සත්‍ය කියලා සූත්‍රයක් තියෙනවා. සත්‍ය සූත්‍ර පැහැදිලි කරනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචපාස්කන්ධේ චන්දරාගය තියෙනවා නම් ඔහුට කියනවා කවුරු කියලාද? සත්වය. දැන් බුදුරණවහන්සේ මේ දුන්න ධර්මය මානසික චේතනාවකට හිත හිතා යන්න දුන්න එකද ප්‍රායෝගික ධර්මයකට දුන්න එකද? දැන් අපි මේක තීරුම් ගත යුත්තේ මානසික හිත හිතා ගොඩනගාගත සංකල්පයකින්ද ප්‍රායෝගික අත්දකින්න දෙයකින්ද? එහෙනම් අපි බලමු හැම හැම එකක්ම බලියුත්තේ ප්‍රායෝගික අත්දකින්න දෙයකින් නේද? සංකල්පයකින් නෙමෙයි ඈ එතකොට පංච පාස්කන්ධයේ චන්දරාගය දිනවන සත්‍යයා කියනවා. චන්දරාගය නැත්තම් සත්‍යයා නෑ. දැන් ඔන්න මම මෙහෙම හිතන්න ඔන්න සරල උදාහරණයක්. මම කල්පනා කරනවා මේ විදිහට. ඔන්න මගේ කේස් ටිකක් ලොම් ටිකක් නිය ටිකක් කියලා මේ මගේ ඔක්කොම කොටස් කරලා බෙදලා අයින් කරනවා. මම ඒකට කලින් වෙන උදාහරණයක් කියන්නම් මේ ගොඩනැගිල්ල. මම මේ ගොඩනැගිල්ල මොකද්ද කියලා බලන්න හදනවා. දුරට හිතන්න මේ කියන්නේ. මොකද බුදුරන් වහන්සේගේ ධර්මය අහන්න සිහිය ඕනේ, නුවණ ඕනේ, වීර්යය ඕනේ ඔක්කොම ඕනේ. නිකන් උඩින් පල්ලෙන් ගියට අහලා බෑ. මේ ගොඩනැගිල්ල මොකද්ද කියලා මම හොයනවා. ගඩොල් ටිකක්. සීට් ටිකක්, ටයිල් ටිකක්, හොනු ටිකක්, සිමෙන්ති ටිකක්. ගොඩනැගිල්ල කියන්නේ ඒකනේ නේ. දැන් මම කියනවා මෙතන ගොඩනැගිල්ලක් නෑ, ගඩොල් ටිකක් තියෙන්නේ, සිමෙන්ති ටිකක්, වැලි ටිකක්, පොළු ටිකක් තියෙන්නේ. දැන් අපිට ඒක හරි වගේ නේද? මම තව ගොඩ කරනවා. පවුඩර් කරනවා, අඹරනවා. දැන් ගඩොලුත් නැහැ, සිමෙන්තිත් නැහැ, උලුත් නැහැ මොනවද තියෙන්නේ? පවුඩර් මෙතන ගේයකුත් නැහැ, ගඩොලුත් නැහැ, උලුත් නැහැ, සිමෙන්තිත් නැහැ පවුඩර්. පවුඩර් කියන්නේ මොකද්ද? දැන් ඒකට උත්තරයක් දෙන්න. දැන් ඇහුවොත් ඔන්න දැන් මම මේ ඔක්කොම කුඩු කරලා කුඩු කරලා දැන් පවුඩර් ටිකක් තියෙනවා. දැන් මම අහනවා මේ මොකද්ද කියලා. මොකද්ද දෙන උත්තරේ? ගේ තිබ්බේව නේද? වෙන මොකක්වත්ද? ඔබ කොච්චර කුඩු කරත් ඔබ තුලින් ගේ අයින් වෙලාද? ඔබ කුඩු කරා උඩරිම කුඩු කරා. දැන් ගේකුත් නැහැලු, ගඩරුත් නැහැලු. නමුත් ඔබ තුල ගේ අයින් වෙලාද? ඉතින් මේ ගේක තිබ්බේ දිය කියලා ඔබ දැන් කියලා ඉවරනේ. ගේ කුඩු. හැබැයි අපි හිතනවා නෑ නෑ ගයක් නෑ. මා තුල ගේ හිම්මමයි. හැබැයි අර තියෙන්නේ ගේ ගේ කියලා දෙයක් නැහැලු. මම හිතනවා ගේ නෑ කියලා. මා තුල ගේ තියෙනවා. ඒ වගේ මම කෙස් කයින් කරනවා, ලොම් අයින් කරනවා, නියපොතු සම්මාස් නාර ඔක්කොම කුඩු කරලා කුඩු කරලා කුඩු කරලා මොකක්වත් නෑ අයින් කරලා දැම්මා. මෙතන සත්වයක් නෑ, පුජ්‍යලයක් නෑ. සත්වයක් නෑ, පුජ්‍යලයක් නෑ කියලා හම්බුනේ චේතනාවකටද නැද්ද? චේතනාව කියන්නේ පංචපාස්කන්ධයේද නැද්ද? සත්වයක් නැහැ පුජ්‍යලියක් නැහැ කියලා චේතනාව හම්බ වුණේ ඒ සත්වයේ පුජ්‍යලියක් නැහැ කියන එක අපිට දැන් හරියටම හරි කියලා හම්බුණානේ ඒක හරිනේ. එහෙනම් ඒ ආපු චේතනාව හරිද වැරදිද? හරිනේ. වැරදි කොහෙද? ඒ සත්‍යික නෑ පුජ්‍යලික නෑ කියලා අපට දැන් පරීක්ෂණය කරද්දී හම්බුෙච්ච චේතනාව හරිද හරිද වැරදිද? ඒක හරි. ඒ චේතනාව දැන් හරිද වැරදිද? චේතනාව හරි. දැන් චේතනාව මම බැසගත්තද නැද්ද? බැසගත්ත මොන චේතනාවේද? මෙතන සත්‍වික නෑ පුජ්‍යලික නෑ ධාතු ටිකක් තියෙන සුද්ධාස්ඨක ටිකක් තියෙන චෛතසික ටිකක් තියෙන්නේ රූප කලාප ටිකක් තියෙන්නේ මෙතන මේවා ටිකක් තියෙන කියලා මම ඒ ඔක්කොම ටික බැසගත්තා. හරි කියලා බැසගත්තද නැද්ද? හරි කියලා බැසගත්තා. දැන් බුදුරණන් වහන්සේ ධර්මයේ තියෙන ප්‍රායෝගික දෙයකටද සිතුවිල්ලකටද? දැන් ප්‍රායෝගිකව හටගත්ත මගේ චේතනාව මොකද්ද? ඒ ටික නේද? දැන් ඒ ටික හරිද වැරදිද? හරිනේ. දැන් සත්‍යයක් නැහැ, පුජ්‍යලයක් නැහැ, ඔක්කොම ටික දැන් හරියි. හරි කියලා ගත්ත චේතනාව දැන් අපිට කෙසෙල් නරටුවක් වෙලාද නැත්නම් තේක ගහක් වගේ අරටුවක් කියලාද? ඈ? තේක ගහක් වගේ අරටුවක් කියලා නේද? ඇයි දැන් ඒක හරිනේ? හරවත් දෙයක් ඇයි දැන්? මෙතන සත්‍යයක් නෑ පුජ්‍යලිය නෑ රූප කලාප වලින් සුද්ධාෂ්ටක වලින් චිත්තජයසික වලින් අතර මහා ධාතු වලින් කේසලම් වලින් දැන් බෙදලා බෙදලා බෙදලා බෙදලා බලපු චේතනාව චේතනාව කියන්නේ බැලු හිතනවනේ. ඒක දැන් කුමක්ද? අන්න ඒක ඒ චේතනාව දැන් තේක කරටුවක් වගේ. බුදුරණවහන්සේ ප්‍රායෝගික චේතනාව කොයි විදිහට දකින්න කිව්වේ? සිතන අර හිතර යන සිතුවිල්ලක් නෙමෙයි ප්‍රායෝගික චේතනාව කොයි විදිහට දකින්න කිව්වේ කෙසෙල් නරට දැන් ප්‍රායෝගික චේතනාව කොයි වගේද දැන් අරක හරිනම් ප්‍රායෝගික චේතනාව කොයි වගේද හොඳ අරුටුවක් තියෙන ගහක් එතකොට එහෙනම් රූපයේ තුල මම ආසාවෙන් බැසගෙනද නැද්ද එහෙනම් මා තුල දැන් සත්‍යය ඉන්නවද නැද්ද මම දැන් හිතන්නේ අපේ සත්‍යයේ පුජ්‍යලි ප්‍රායෝගිකව ඉතින් අපි ධර්මයේ ඔක්කොම හිතන එකක් හිතන කරලා තියෙනවා. ප්‍රායෝගිකව සත්‍ය පුජ්‍යලෙක් ඉන්නවා. අපි හිතනවා නෑ නෑ සත්‍ය පුජ්‍යලෙක් නෑ. බුදුරණවහන්සේ දුන්නේ හිතන ධර්මකටද ප්‍රායෝගික පුරුදු කරන ධර්මකටද? බුදුරණවහන්සේ දුන්නේ ප්‍රායෝගික පුරුදු කරන ධර්මකටද හිත හිතා යන මනක්කල්පිත ධර්මක ධර්මකටද? ප්‍රායෝගික පුරුදු කරන ධර්ම. දැන් අපට සත්‍ය පුජ්‍යලෙක් නැහැ කියලා හම්බෙච්ච සිතුවිල්ල අපි හරි දැන් සත්‍ය පුජ්‍යලෙක් නෑ. හැබැයි ප්‍රායෝගික චේතනාව තණ්හාව බැසගෙනද නැද්ද? සත්වයක් ඉන්නවද නැද්ද? සත්වයක් ඉන්නවා. ඒ සත්‍යෙක් නෑ කියන්නේ කොහෙද? අපි බොරුවක්ද කියන්නේ නැත්තද? බොරුව කියන්නේ අපි සත්වයෙක් ඉන්නවා කියලා අපිට ප්‍රත්‍යක්ෂයෙන් හම්බෙද්දී අපි හිතින් කියනවා නෑ මෙතන සත්වයෙක් නෑ මෙතන පුද්ගලයෙක් නෑ කියලා හිතින් කියනවා. හිත හිතා කියනවා. ප්‍රත්‍යක්ෂය චේතනාව සතුටින් පිළිඅරගෙන චේතනාවේ තණ්හාවේ බැසගෙන සත්‍යී පුජ්‍යලී ඇත සසර යනු ඇත. බුදුරන් වහන්සේගේ ධර්මයේ හිත හිතා යන තලු මර මර නැත්නම් හිතට හිතෙන හිතලුවකට යන වැඩ පිළිවෙලක් නෙවෙයි ප්‍රායෝගික ප්‍රතිපදාවක ධර්ම. එහෙනම් පටිච්ච සමුප්පාද ධර්මය සත්‍ය පුජ්‍යලියක් නැහැ කියලා අපි හිතුවටද කියනවා. සත්‍ය පුජ්‍යලියක් අපි තුල ඇත්තටම අපි ඒ දේ තුලම ඉන්නේ. එහෙනම් අපට කොහොමනම් හිතන්න තියෙනවද? දැන් මෙහෙම කියනකොට අපිට හිතෙන්නේ අපි කොහෙන්ද පටන් ගන්න කියලා. හිතනව නේද? පටන් ගන්න කොහෙන්ද හිතනවනේ? මම උදාහරණයක් කියන්නම්. දැන් ඉන්නේ මම දැන් මම හිතනවා මෙතන සාමාන්‍ය ඉගෙන ගත්ත පිරිසක් ඉන්නේ කියලා. මම ඇත්තට මට අර සාමාන්‍ය සරල උදාහරණයක් දෙන්නේ ඔබට තේරුම් කරලා දෙන්න පහසු නිසා. මම අනුකරණය උගන්වන ටීචර් කෙනෙක්. ඔන්න දැන් මම උගන්වනවා මෙතන ඉන්නවා සෝල් ළමයෙක් ඉන්නවා එක වසර ළමයෙක් ඉන්නවා. දෙක වසර ළමයෙක් ඉන්නවා. 11 වසර ළමයෙක් ඉන්නවා. 12 වසර ළමයෙක් ඉන්නවා. ඔන්නේ ළමයි කට්ටියක්ම ඉන්නවා. මම දැන් අනුකරණයේ ටීචර් කෙනෙක්. අනුකරණය උගන්වන ඔක්කොටම. ඔක්කොටම තීරුම් කරලා දෙන්න හදනවා අනුකරණය. දැන් හැමෝ එක්කෙනාටම ඊළඟට අපි හිතමු කලා කරපු කෙනෙකුත් ඉන්නවා. දැන් ඔන්න අපි හිතමු හැමෝටම මම අර මේක න්‍යාය පැහැදිලි කර කර කර කර කියලා දෙනවා අනුකරණය. දැන් ඒ කියන දේ හරියට මෙයා අහගෙන ඉන්නවා. හැමෝම අහගෙන ඉන්නවා. හැමෝටම මේ අඳින කරුණු ටික ඉලක්කම් ටික ටික ටික තේරෙනවා. ඔතනින් අනුකලණය තේරෙන්නේ කාටද? ඒ උගන්නපු අනුකලණය තේරෙන්නේ මොන්ටිසෝරි කියන එක්කෙනාටද, එක වසරින් එක්කෙනාටද, දෙක වසරින් එක්කෙනාටද, අර 12 වසරින් එක්කෙනාටද තේරෙන්නේ. අනිත් අයට දෙන්නේ මොනවද? හැබැයි යානත් මොකක් හරි හම්බුණා නේද? හැබැයි අනුකරණේ හම්බුණාද? නෑ මොනක් හරි හම්බුණා. බුදුරන් වහන්සේගේ ධර්මයේ පින්වතුනි. බාහිරින් විතරක් ඇහුණට මදි. ඇතුළත හැකියාව තියෙන්න ඕනේ. හැකියාව තියෙන කෙනා විතර ඒක ගන්න පුළුවන්. ඒකයි අර සුත්‍ර කුලයේ සුත්‍රය ගත්තේ. ඊට පස්සේ අර කොසල් රජුන්ට ගන්න බෑ. ළඟ පැවිදි වෙච්ච ඉර්ධිබල්ලා භික්ෂුවට ගන්න බෑ. අර සුත්‍ර කුලයේ සුත්‍රය ගත්තා. හිඟාමන සුපබුදු කුෂ්ඨ රෝගියා ගත්තා. ඇයි? එයාට ඒ හැකියාව තිබ්බා. අර භික්ෂුවට නෑ ඒක. 이르දිමතරාවි භික්ෂුව. එයාට නෑ ඒක. එයා තමයි බඩගාන ළමයෙක් වගේ. අර සුපබුද කුෂ්ඨ රෝගිය 12 වසරින් ළමයෙක් වගේ. මේක මේ ජීවිතයේ තරන්නේ සසර එකම හිතන්න ඕනේ. එහෙමනම් අපි එක තිබිය යුතු මොකද්ද? එක. බුදුරණන් වහන්සේගේ ධර්මයේ හරිය කියන එකනේ ඒක හරි කිනිලක තිබුණොත් අපි ඒක කරා යනවා. ඒකට තැන නැතුව අපි අපට තේරුම් ගන්න දෙයකට අපි ගියොත් අපි ඒක කරා යන්නේ නැහැ පිටුතුනි. එහෙනම් අපි ක්‍රමානුකූලව එක එක්කෙනාට අහස ඕනේ. අනුමුදස්ස කියන දේ අහන්න එපා. බුදුරජාණන් වහන්සේ කියපු දේ ඉගෙන ගන්න. ඔබ අනුමුදස්ස කියන දේ අහුවොත් ඔබට වරදිනවාමයි. ඔබ බුදුරණවහන්සේ කියන දේ අහුවොත් ඔබට හරියන්නේ අනුමුද සීවට කිව්ව බුදුරණවහන්සේ කියපු දේ අහන්න කියලා. අන්න එතකොට අනුමුද සී බුදුරණවහන්සේ කියපු දේ අහන්න කියලා කියන්නේ. ඒ නිසා ඔබ ඒක ඉගෙන ගන්න. ඊළඟට අහනවා ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය නැති කර ගැනීමේදී ආරම්භයක් වශයෙන් මුලින්ම වටහා ගත යුතු සූත්‍ර හෝ අනුපිළිවෙලක් නැත්නම් පැහැදිලි කරන සීක්වා මේක ඇත්තටම මම අර කලින් කියපු එකත් එක්කම පැහැදිලි කරන්න ටිකක් මම ශාස්ත්‍රූ කෙනෙක්ද ශ්‍රාවකයෙක්ද ඔබට ඕනත් මගේ අදහසක්ද බුදුරණවහන්සේගේ අදහසක්ද මගේ අදහසක් කඩන්නේ නැහැ නේද බුදුරණවහන්සේගේ අදහසක් නෙවෙයි මම බැරිලාවත් මගේ අදහසක් කිව්වොත් මම බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙක්ද නැද්ද නෑ නේ මං ශාස්ත්‍රූගෙනි අලුත් දෙයක් කියන්නේ. එහෙනම් ඔබට අවශ්‍ය ශාස්ත්‍රූවරයෙක් අදහස නෙනේ. දැන් මම අර කලින් කිව්වා වගේ ඔබත් මනුස්ස ලෝකේ ඉඳලා මනුස්ස අම්මගේ මව්කුසින් එළියට ආවෙ කෙනෙක්. මමත් එහෙම කෙනෙක්ද නැද්ද? අතීතයේ හිටපු ස්වාමීන් වහන්සේත් එහෙමයිද නැද්ද? ඒ ස්වාමීන් වහන්සේලා ඉගෙන ගත්තේ කවුරු කියපුවද? ඔය දැන් තියෙන ත්‍රිපිටකයේ තියෙන එකමද නැද්ද? මම ඉගෙන ගත්තේ. දැන් ඔබට ඉගෙන ගන්න ඉතින් අපි ඒක කළොත් අපට හරියාවිද නැද්ද? අපි ඒක නොකරන නිසා නේද ප්‍රශ්නේ? අපි ඒක කරන්නේ. ඒක කළොත් අපට හරියනවා. මොකද අපි කවුරුද? අපි හිතමු අපි හරියට යමක් කියනවා කියලා. ඉතින් මම කියන්නේ ඒකමනේ. වෙන දෙයක් මට කියන්න බෑනේ. ඔබටත් ඒක ඉගෙන ගන්න පුළුවන්. අතීතයේ මිනිස්සු මම උසලා උදේ කිව්වේ. තාක්ෂණයක් නැහැ. පොත්වල කියලා නැහැ. ගල්වල කොටල නැහැ. ටෙලිෆෝන් නැහැ. නමුත් බුදුරණවහන්සේ පුතේ දන්නවා. ඒ නිසා මගේ බලලු. අද ඔක්කොම තියෙනවා. දන්නේ නැහැ. ඉතින් මගේ බල ලබන්න පුළුවන්ද? බෑ. ඉතින් මගේ බල ලබන්න බුදුන් වහන්සේ කියපු දේ දැනගත යුතුද නැද්ද? දැනගත යුතුමයි. එහෙනම් සක්කාය දිට්ඨිය දුරවන්න තියෙන ආසන්නම ප්‍රධානම මූලිකම කාරණා මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගැනීම. වෙන එකකින් පුළුවන්ද? වෙන කිසිම හේකින් බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගැනීමෙන් පමණමයි පුළුවන්. මම ඔබට කියලා දීත්තේ සංකාදිත දුරු කරන ප්‍රතිපදාවක් කවුරු කියපෙකද? බුදුරජාණන් වහන්සේ කියපු දේ විතරයි. වෙන දෙයක් මට කියලා දෙන්න පුළුවන්ද? බෑ. අන්න එහෙනම් සංකාදිත දුරු කරන්න තියෙන එකම ප්‍රතිපදාව වෙන කිසි දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියලා දුන්න දේ අපි ඉගෙන ගන්න ඕනේ. ඒක ඉගෙන ගන්න අවශ්‍ය තමයි අපි යෝනිසු මනසිකාරයත් එක්ක අපට ඒක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. සූත්‍ර අධ්‍යයනයේදී පිළිවෙල ඇත්තටම ගත්තොත් පළවෙනි සංගායනාවේ රහතුන් වහන්සේලා පිළිවෙලක් සකස් කළා. ඒ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ දරාගෙන හිටියේ පිළිවෙලකට නෙමෙයිනේ. එක එක තැන්වල කියපුව ඔක්කොම දරාගෙන හිටියා. දැන් ඒ ඒ ඒ විදිහට අපට දුනනම් අපිට මේක මතක තියාගන්න බෑ. අපිට නෙමෙයි ඉස්සරහට පාඩම් බෑ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියව මේ ලෝක කාටවත් නැහැ. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේගේ මතක තබා ගැනීමේ හැකියාවක් ඔබ හිතනවාද මේ ලෝකේ කාට හරි තියෙනවා කියලා. ගිහියෙකුට හරි පැවිද්දෙකුට හරි කාට හරි එහෙම තියෙනවා කියලා ඔබ හිතුවොත් ඔබ කාවද ප්‍රතික්ෂේප කරේ? බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැරදිලානේ. ආනන්ද ස්වාමීන් වහන්සේලා අග්‍රස්ථානයේ කුද්ධිර මතක තබා ගන්න පුළුවන් කියලා. එහෙනම් ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ මතක තබාගෙන ඉන්න කියන්නේ නිර කාටවත් තියනවද? කිසි කෙනෙකුට නෑ. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තබාගත්තදී පිළිවෙලකට සකස් කළා. අංගුත්තර නිකාය කියනවා අංක පිළිවෙලට කරුණු එක බැගින් දෙක බැගින් තුන බැගින් හතර බැගින් පහ බැගින් හය බැගින් හත බැගින් අට බැගින් නවය බැගින් දහය බැගින් 11 බැගින් බුදුරණවහන්සේ එක එක තැන්වල අවුරුදු 45ක් මුළුල්ලේ කියපු කරුණු එක බැගින් තියෙනවා අංගුත්තර නිකායේ ඒකක නිපාතර දැම්මා දෙක බැගින් තියෙනවා දුක නිපාතර දැම්මා තුන බැගින් තියෙනවා චික නිපාතර දැම්මා දැන් අපට කොච්චර ලේසි කළාද රහතන් වහන්සේලා අධ්‍යයනය කරන්න අපට අර එක එක තැන්වල අවුරුදු 45ක් බුදුරණවහන්සේ කියපු ධර්මයේ තියෙන කරුණ එක බැගින් කියපු ඔක්කොම ටික අංගුත්තර නිකා එකක නිපාතේ දාලා තියෙනවා. කරුණ දෙක බැගින් තියෙන ඔක්කොම ටික අංගුත්තර නිකායේ දුක නිපාතේ දාලා තියෙනවා. කොච්චර ලේසි කරලා තියෙනවද රහතන් වහන්සේලා පළවෙනි සංගායනාදී අපට අධ්‍යයනය කරන්න. එච්චර ලේසි කරලා තියෙනවා. පිළිවෙලක් හදලා දීලා තියෙනවා. අපි විදියටවත් කරන්නේ. දැන් අතීත මිනිස්සුන් පිළිවෙලක් තියෙද්දිද කරේ? අතීත මිනිස්සු ඔහොම පිළිලක් තිබ්බද බුදුරජාණන් පිරිනම් පාන කාලේ? නෑ පිරිනම් පාලා තුන් මාසෙකින් ඔය පිළිවෙල හැදුනේ. ඒ මිනිස්සුන්ට ඒක මතකයි. ඒ නිසා අබුද කරා. ඊළඟට සංයුත්ත නිකායේ එකට ගොනු කරා එක වගේ දේවල්. කොච්චර ලේසි කළාද අපිට අධ්‍යයනය කරන්න. එකට ගොනු කරා එක වගේ දේවල්. දෙවිවරු ඇවිල්ලා බුදුරණවහන්සේ සම්බුදු වෙලා වෙච්ච වෙලේ ඉඳලා පිරුණම් පාන දක්වා දෙවුරු ඇවිදලා කරපු සාකච්ඡා ටික දේවතා සංයුක්තියට කොටු කරලා එක තැනකට ගත්තා. බලන්න රහතන් වහන්සේලා අපට කරපු උපකාරය. අවුරුදු 45 මුළුල්ලේම දෙවුරු ඇවිදලා බුදුරන් වහන්සේ කතා කරපු ටික එක තැනකට ගත්තා දේවතා සංයුක්තය. ඊළඟට බුදුරන් වහන්සේ පටිසමුප්පාද ගැන කියපු ඔක්කොම ටික එක තැනකට ගත්තා නිදාන සංයුක්තය. පංචවාස්කන්ධ ගැන කියපු ඔක්කොම ටික එක තැනකට ගත්තා කන්ද සංයුක්තය. ආයතන ගැන කියපු ඔක්කොම ටික එක තැනකට ගත්තා. සලායතන සංයුත්තේ. බොජ්ජංග ගැන කියව ඔක්කොම ටික එක තැනකට ගත්තා. බොජ්ජංග සංයුත්තේ. ආනාපාන සතිය ගැන කියව ඔක්කොම ටික එක තැනකට ගත්තා. ආනාපාන සති සංයුත්තේ. ඉන්ද්‍රිය ධර්ම ගැන කියව එක තැනකට ගත්තා. මෙච්චර අධ්‍යයනය කරන්න පහසු කරලා දෙනවා. කවුද? මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා. එච්චර ලේසි කරලා අපට හරි පහසු වෙන්න ලේසියෙන් අධ්‍යයනය කරන්න ගොනු කරලා පෙන්නලා දීලා තියෙනවා. ඉස්සර වගේ නෑ ඒක හරි ලේසියි. පළවෙනි සංගායනාවදී කළා. දැන් අපට අදින ගන්න ක්‍රමයක් හදලා දෙලා දෙන්නද? ක්‍රමයක් හදලා දීලා. එච්චර කරලා තියෙද්දි මේ අපි කරන්නේ නැත්තේ. ඊළඟට මධ්‍යම ප්‍රමාණ දේශනා සාමාන්‍ය ප්‍රමාණ දේශනා මධ්‍යම ප්‍රමාණේව අන්න මජ්ක්‍ධිම නිකාය හැටියට ඒ ඒ ඒ විදිහට කොටස් කරා. දීර්ඝව ඒ විදිහට කොටස් කරා. මෙච්චර අපට පිළිවෙලක් හදලා දීලා තියෙනවා. කවුද? ඒ රහතන් වහන්සේ. ඔන්න අපල කරලා තියෙනවා. බුදුරණවහන්සේගේ ධර්මය අධ්‍යයනය කරන්න පිළිවෙලක් හදලා තියෙනවා. එච්චර පිළිවෙලක් හදලා දීලා තියෙද්දි අපි ඒක කළොත් විතරයි නේද සක්කාදිට්ඨි දුරවන්නේ? නැත්තම් නෑ. ඇයි ඔච්චර පිළිවෙලක් හැදුවේ? දැනගත් අතීතයේ මේක යනකොට මේ එක එක විදියට තිබ්බොත් එහෙම මේක අමතක වෙලා යනවා. දැන් කොච්චර ලේසිද? නිදාන සංයුත්තේ එකම විදියට කටපාඩම් කරගන්න. පංච පාස්කන්ධේ තියෙන ඒවා එකම විදියට තියෙන එකම එක ලස්සනට ගැලපෙලා තියෙනවා. කරුණ එක බැගින් තියෙනවා එක ලස්සනට තියෙනවා. නාහම් බික්කේ එක ධම්මම් විසම්මන පස්සාමි කියලා විග්‍රහ කරන බුද්ධම ලස්සනකට තියෙනවා. එච්චර පිළිවෙලක් කරලා තියෙනවා. අපි මේ පිළිවෙලවත් හිතන්නේ නැහැ. බලන්න අපිට කොච්චර ලේසි කරලා තියෙනවද? මෙන්න මේක අධ්‍යයනය කළොත් විතරයි මේ මුතුනේ. අපට කුමක් කරන්න පුළුවන්ද? සංඛාදිත දුර්වලයි. මේ බුදුරන් වහන්සේ කිව්ව දේෙන් විතරනේ සක්කාය දුරු කරන්න පුළුවන්. එහෙනම් ওই බුදුරන් වහන්සේ කිව්ව දේ අපි ඉගෙනගත යුතුයි. ඒක නොකළොත් අපි මොන දේ කරන්නද නැහැ. ඉතින් අපි මොන හරි කරන්නේ තව කවුරුට කියපු දෙයක් නේද? අපි බුදුරන් වහන්සේ කිව්ව දේ කරන්න බුදුරන් වහන්සේ කිව්ව දේ ඉගෙනගත යුතුයිද නැද්ද? ඉගෙන ගන්නත බුදුරන් වහන්සේ කිව්ව දේ කළ හැකිද අපිට පුළුවන්ද? බුදුරන් වහන්සේ කිව්ව දේ ඉගෙන ගන්නත අපිට කරන්න පුළුවන්ද? ඉතින් අපි දිවි වෙලාද ඕන තරම් තියෙනවා. අන්න එතකොට අපට පුළුවන් සක්කාදිට්ඨිය දුරු කරගන්න. ඊළඟට අහනවා ඔක්කොම අහන්නේ වගේ ප්‍රශ්න තමයි. සක්කාදිට්ඨිය ප්‍රහාණ කිරීමව සම්බුද්ධ දේශනාව අවබෝධ කර ගැනීම මනසින් කරගත නොහැකි යන හැඟීම ඊයේ දේශනාවේ ඇතිවිය. මේ තව தત્ත්වය ළඟා කර ගැනීමට පිටවන්න. මනසින් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. අවබෝධ කර ගන්න තියෙන ප්‍රඥාව. ඉගෙන ගන්න තියෙන්නේ මොකෙන්ද? ඇස් දෙකෙන් දැකලා, කන් දෙකෙන් අහලා, හිතින් හිතලා. ඔය ටිකෙන් නතු ඉගෙන ගන්න බෑනේ. දැන් අපිට ඒ ටික කරන්න පුළුවන් දෙයක්. අපිට ඇස් දෙකෙන් බලන්න පුළුවන් නේද පොත? අපිට කන් දෙකෙන් අහන්න පුළුවන් නේද තියෙන තියෙන ඒවා? අපිට ඇස් දෙකෙන් බලපු දේ කන් දෙකෙන් අහපු දේ අපිට හිතන්න පුළුවන් දෙයක්. අපට ඒ දේ කරන්න දැන් පුළුවන්. ඒ දේ අපි ඉස්සෙල්ලා කළ යුතුද නැද්ද එහෙනම්? කරන්න පුළුවන් දේ ඉස්සෙල්ලා කරොත් ඊට පස්සේ දේ කරන්න පුළුවන් වෙන්න ඕනේ නේද? කරන්න පුළුවන් දේ ඉස්සෙල්ලා නොකර ඊට පස්සේ කරන්න තියෙන දේ ගන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් අපි ඇස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහලා හිතින් හිතලා කරන්න පුළුවන් දේ තමයි බුදුරණවහන්සේ කියපු දේ මේ විදිහට ඉගෙනගෙන දරාගෙන මතක තියාගෙන ඒක කල්පනා කරන. ඒක අපි කළොත් අන්න එතනින් එහාට ටික කරගන්න ඒක ඊට පස්සේ ලැබෙන්නේ. දැන් අපිට පුළුවන් මොන්ටිසෝරි යන ගමන් එක පාරට අපිට පුළුවන් අනුකරණේ ගණක් හදන්න. බෑනේ. මොන්ටිසෝරි ගිහිල්ලා එක වසරකට ගිහිල්ලා ශිෂ්‍යත්ව ලියලා සාමාන්‍ය පෙළ ලියලා උසස් පෙළට ගියාට පස්සේ අනුකම්පිත ගන්න හදන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙනම් අපිට ඉස්සෙල්ලා කළ යුතු දේ අපි කළ යුතුද නැද්ද? කළ යුතුයි. ඒක කරොත් අපිට එතනින් ඈත පුළුවන්. හැබැයි අපි හදිසි වුණා කියලා නම් බෑ. මට හදිසි ඉක්මනටම දොස්තර කෙනෙක් වෙන්න. නැත්නම් මට හදිසි ඉක්මනට ඉංජිනේර කෙනෙක් වෙන්න. ඔන්න ඒ දන්න ඔබගේ දරුවා යනවා දොස්තර කෙනෙක් ළඟට බෙහෙත් ගන්න. ඔයාගේ ඔබගේ දරුවට වයස අවුරුදු 3යි. පුංචි පුතා කියනවා පුංචි දුව කියනවා අම්මේ මට දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. හරි එහෙනම් මම ඔබට දොස්තර කෙනෙක් වෙන්න කියලා දෙන්නම් කියලා ඔබ නලාවකුත් අරගෙන පුතාගේ කනට කරඩ දාලා බෙහෙත් ටිකකුත් කියලා ඩිස්පෙන්සරි එකකින් දීලා හරි පුතේ දැන් බෙහෙත් දෙන්න කිව්වොත් හරිද වැරදිද වැරදි නේද ඔබට ඔබේ දරුවා දොස්තර කෙනෙක් කරන්න ඕන ඔබ කොහොමද කර යුත්තේ මොන්ටිසෝරි යවන්න ඕනේ නේද එක වසරට යවන්න ඕනේ නේද පහ වසරට යවන්න ඕනේ නේද සාමාන්‍ය පෙළට යවන්න ඕනේ නේද? උසස් පෙළට ලියවන්න ඕනේ නේද? විශ්වවිද්‍යාලයට යවන්න ඕනේ නේද? MBBS කරන්න ඕනේ නේද? ට්‍රේනින් කරන්නත් ඕනේ නේද? පස්සේ නේද ඔසරගෙන ඉන්න පුළුවන්. දැන් බෑනේ. මුල් ටික ඔබ නොකර ඔබ නාලාවක් දීලා බෙහෙත් ටිකුත් දීලා දොස්තරගේ කුටි වාඩි කරොත් හරියන්නේ නෑනේ. අපි අපි දැන් දැන් ඔය ඔය දොස්තර කෙනෙක් වෙනවා කියන එක ලෝකේ අමාරුවටද ලේසි වැඩක්ද? ලේසි වැඩක් නේද? ලොකු වැඩක් නෙමෙයිනේ. සෝතාපන්න වෙන එක සංසාරෙත් එක්ක තමයි අමාරුඩද ලේසි වැඩද? දැන් අපේ දොස්තර කෙනෙක් වෙනවට වඩා ලේසි වෙලානේ සෝතාපන්න වෙන එක. ඈ? ඊට වඩා ලොකු දෙයක් කිය යුතුද සෝතාපන්න එක නැද්ද? අපට නම් හැබැයි සෝතාපන්න වෙන එක එච්චර අමාරු නෑ. එහෙමනම් දොස්තර කෙනෙක් ඉංජිනේර කෙනෙකුත් එහෙම වෙන්න බැයි නම් සෝතාපන්න වෙනවා කියන එක බුදුරු දැකලත් වෙන්න බැරි එකක් නේද? ඇස් දෙකෙන් දෙකක් වෙන්න බෑ. කොහොම මාරුද? එහෙනම් අනුපිළිවෙල කළ යුතුද නැද්ද? කළ යුතුමයි. ඒක කරන්න ඕනෙමයි. නැතුව බෑමයි. එහෙනම් ඒක කරන්න. ඒක නොකර ආයෙත් කැවුවොත් ඒත් බෑ. ආයෙත් ඊළඟට ආයෙ දරුවා ගිහිල්ලා මේ දැන් දරුවට මාස 4කින් 5කින් අවුරුදු 3මාරක් ඉද්දි අම්මේ මට දොස්තර කෙනෙක් ඉන්න ඕනේ. ඊළඟ ආයෙත් අම්ම ගිහිල්ලා අම්මා මෙවට පස්සේ ආයම් නලාව දීලා කරොත් හරියයිද? ඒත් නෑ. තව අවුරුද්දකින් යවුවොත් අම්මා මට දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. හරියයිද? නෑ. කවදා හෙවත් හරියයිද? නෑ. එයා MBBS දක්වාම ගියොත් අන්න වෙනවා. එහෙනම් අපි සෝතාපන්න වෙන්න කොහොමද කොහොමද යක් කරා යා යුතු වෙයිද? ඉන්සයි කොහොමද කල්පනා කරන්නේ. ඊළඟට අහනවා අපි 12යි 1:45ට ඉවර කරන්න පටන් ගන්න වෙනි. දෙකටම කවන්න. ස්වාමීන් වහන්සේ කායන පසනාව වඩන ලද්දේ කලක සිට දිනට සෑම වේලාවකම පවතින සුළු චංචල ශරීරයක් පුරාම පවතී. මිය ප්‍රඥාවෙන් බලන්නේ කෙසේද? බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ඕන ක්‍රමයක දැන් කායන පසනාව අපිට තියෙන්නේ කයක් ඇතැයි කියලා ලැබීමටනේ. කායන පසනාව ඉස්සල්ලාම හම්බෙන්නේ මොකද්ද? අපට හුස්ම රැල්ල හරි අසුභය හරි ඉරියව්ව හරි චංචලයක් හරි මොකක් හරි හමුණත් ඒ හමුනේ කයක්ද නැද්ද? කයක යමක්ද නැද්ද? ඒක හම්බුණා හරි. දැන් මොකද කරන්න ඕනේ ඊට පස්සේ? කය අනුව බලන්න ඕනේ. දැන් ඊට පස්සේ කරන්න ඕනේ මොකද්ද? තාම බුදුරණවහන්සේ කිව්ව දෙයට ආවේ නැහැ. අර මුල් ටික විතරයි. මේක හරියට මේ වගේ දෙයක්. ඔන්න අපිට ගියක් හදා ගන්න ඕනේ. දැන් අපිට මෙතන බිල් එකකින් කවුරු හරි ඉන්නවා කියලා. අට්ටු තුන හතර ගියක් හදා ගන්නවා. ඔබට පුළුවන් පරංචියක් ගහන්න නැතුව ගයක් හදන්න. කාට හරි පුළුවන්. බෑනේ. ගේ හදන්න කලින් ඉස්සල්ලාම ගහගත යුතු කාරණා මොකද්ද? පරංචියනේ. පරංචියක් ගහලා පරංචිය මත පිහිටලා ගේ හදන්න ඕනේ. ගේ හැදුවට පස්සේ පරංචිය ප්‍රයෝජන තියෙද නැද්ද? අපි ගේ හදන්න ගහගත්ත පරංචිය ගේ කියලා හිතුවොත් අපි ගොඩාක් නෝනක්කාරයිද ගොඩාක් මොඩයිද? ගේ හදාගන්න ගහගත්ත පරංචිය ගේ කියලා හිතුවොත් අපි ගොඩාක් නෝනක්කාරයිද ගොඩාක් මොඩයිද? උඩමෝඩගෙන බුදුරණවහන්සේ මුල්ම පෙන්වුව මොකද්ද? පලංචියක්. මොකකටද? මිකට යන්නේ. හයක් ඇති බව ප්‍රකට වීම සඳහා ඒකේ ඇත්ත හේවීමට අපට දුන්න පලංචිය. ඒ තමයි ආනාපාන සති හුස්ම රැල්ල ඒකේ දිගhari කොටhari ප්‍රීතිhari සැපයhari ඊළඟට ඉරියව්ව ඊළඟට සම්පජාන්නේ ඊළඟට අසුභය ඊළඟට ධාතු මනසිකාරය ඊළඟට කයි මොනවා හරි ස්වභාවයේ පලංචියක් දැන් පලංචිය මත බීරලා දැන් කුමද්ද කළ යුත්තේ? ගේ හදන්න ඕනේ. පලංචිය ගේ හදා ගන්න එකත් ආ දැන් එහෙනම් කය අනුව වාසය කරන්න ඕනේ. කායේ කායානුපස්සී විහෙතති. අන්න විග්‍රහ කරලා බලන්න. දැන් ඔන්න පටන් ගන්න ඕනේ ගේ හදන්න. එතකන් කරේ පලංචිය ගහගත්ත එක. ඊට පස්සේ ඔන්න ටික ටික දැන් පටන් ගන්න ඕනේ බුදුරන් වහන්සේ කිව්ව ක්‍රමයට වර්තමානයේ අරමුණු වෙච්ච කය පිහිටවාගත්ත සිහියේ එක අණුව බලන්න, කය බලන්න නෙමෙයි. අණුව බලන්න. අන්න අණුව බලනකොට හම්බ වෙන්නේ පටිච්ච සමුප්පාදය, දුරු වෙන්නේ සක්කාය දිට්ඨිය, හම්බ වෙන්නේ නිවන් මාර්ගය. ඒකනේ අපට හම්බ වෙනවනේ. ඒක හම්බ වෙනස මොන මොන තරම් තියෙනවද? නෑ. එහෙනම් අන්නේ කාරණාවට දැන් යොමු වෙන්න ඕනේ. ඒක ගේ කියලා නම් හිතන්න එපා. ඊළඟට අහනවා ස්වාමී කායෙන් කායන වාචා චිත්තේන ආදී ගාථාවෙන් දරුවන් සමාන කර ගැනීම. ඇත්ත වශයෙන්ම සම්බුදු දේශනාවට අනුගත බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මෙහිම එක. යම් කිසි කෙනෙකුට ආර්යයන් වහන්සේ නමකට විශේෂයෙන් يعني ඕනම කෙනෙක් අපි ඔබට කියන්න පුළුවන් කවුද ආර්යයන් වහන්සේ කවුද නැත්තේ කියලා. බෑනේ. එයාගෙන් සමාව ගත්තේ නැත්නම් ඔහු නිරය යනවා කියලා. මොකද හේතුව ඒ ගුණේ වැඩි නිසා. හැබැයි අභූත චෝදනා කරලා ඇත්ත නෙමෙයි ඈ. ඒ කියන්නේ ඇත්තට යමක් වැරදි කියලා පෙන්වන එක නෙමෙයි. අපි හිතමු වැරද්දක් කරා කියලා ආර්යයන් වහන්සේ නම. ඒක වැරදි කරපු එක ආර්යපෝදයක් නෙමෙයි. ඒක වැරදි කියලා පෙන්වන එක ආර්යපෝදයක් නෙමෙයි. අභූත චෝදනාවක් කරලා කරපු තැනදී අන්න ආර්යපෝදයක් වෙනවා. එතනදී එයාගෙන් අනිවාර්යෙන් සමාව ගන්න ඕන. ඉතින් අපි මේ ගාථාවෙන් මොකද කියන්නේ? කයින් වචනයෙන් සිතින් බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ කියලා රද්දක් වුණා නම් සමා වෙන්න කියලා කියන්නේ. ඉතින් ඒක අපි වචනෙන් නැතුව සිතින් හිතුවත් හරි. ඉතින් ඒකේ අර්ථයක් තියෙනවා. අපි කයෙන් වචනෙන් සිතින් සමාව ගන්නවා බුදුරණවහන්සේ ධර්මයේ සංගරත්නේ. සමාව ගත යුතුයි. ඊළඟට මේ අහන ප්‍රශ්න තව ලොකු විස්තරයක් කරන්න තියෙනවා. මොකද ඒක අපි දැන් ඔබට බොහෝ වෙලාවට හිතය නින්දා තියෙන දවස්වල එන්න බැරි වෙන අයට පස්සේ ඔබට සවන් දෙන්න පුළුවන් මොකද හේතුව YouTube එකේ ඒක වැටෙනවා. ඉතින් ඒ නිසා දැන් දෙසිස් කුණුප විග්‍රහය දෙසිස් කුණුපය දේශ කයි කයන බැලීම වටා ගැනීමට අපහසු විය. ඒ තවදුරටත් පැහැදිලි කරන්න කියලා. ඉතින් මම හෙට දවසේ තවදුරටත් ඕක තමයි විග්‍රහ කරන්නේ තව සවිස්තරව. ඉතින් ඒ නිසා ඔබට සහභාගී වෙන්න බැරි වුණත් පස්සේ හරියක සවන් දෙන්න පුළුවන්. මොකද ඒකට ලොකු වෙලාවක් යනවා තව විස්තර කරන්න. ආනාපාන සතිය කය අනුව බැලීම කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. එය ප්‍රායෝගිකව සිදු කරන ආකාරය පැහැදිලි කර දෙන්න. ආනාපාන සතිය කය අනුව බැලීම. එතන අපි සරල අර්ථය අපි ඉස්සෙල්ලාම පැහැදිලි කළා. සරල අර්ථය. සරල අර්ථය තමයි ආනාපානසතිය කියන්නේ කයක්. කුස්මරැල්ල කියන්නේ කයක්. ඒක අණුව බලන්න ඕනේ. දැන් කය හම්බුණා. ඉස්සල්ලාම අණුව බලන්න කලින් ඒක හම්බවෙ යුතුද නැද්ද? ඒක එක එක දේවල් වෙන්න පුළුවන්. දිග වෙන්න පුළුවන්, කොට වෙන්න පුළුවන්, සියුම් වෙන්න පුළුවන්, හීන වෙන්න පුළුවන්, සංසිඳන වෙන්න පුළුවන්, සංසිඳුම් නෑ වෙන්න පුළුවන්, එක ප්‍රීති වෙන්න පුළුවන්, සැප වෙන්න පුළුවන්, ඕන එකක් වෙන්න පුළුවන්. ඒක මොකද්ද? කය. දැන් මොකද කළ යුත්තේ? ඒක අණුව බලන්න ඕනේ. ඒක නෙමෙයි බලන්න කිව්වේ බුදුරණවහන්සේ. බුදුරණවහන්සේ කයද බලන්න කිව්වේ කය අණුවද? 6 90 දැන් ඒක 90 බලන්න ඕනේ. 90 බලන විග්‍රහය එහෙමම තියෙනවා දේශනාවේ. දැන් තව සූත්‍රයක් තියෙනවා සංගතන ආනපන සම්මුති තියෙන්නේ. 90 බලන විග්‍රහය නැතුව ඒක විග්‍රහ කරලා බලනවා. එතන විග්‍රහ කරන්නේ කාය කායන පස්සේ කියලා. විග්‍රහය තියෙනවා කොහොමද කාය කායන පස්සේ වෙන්නේ කියන එක. අන්න සමුදය බලන එක, වය බලන එක, සමුදය වය බලන එක. අජ්ජත් ආර රහවක සූත්‍රය තියෙන්නේ. නම ආකාරයට මේක හම්බෙන එක. ඒක තමයි විග්‍රහය. විග්‍රහය කියන්නේ ඒක. විග්‍රහ නොකර තියෙනකොට අර සංක්ෂිප්ත වශයෙන් තියෙනවා අණු බලන්න කියලා. අණු බලන විග්‍රහය අර නම ආකාරයටම තියෙනවා. එහෙනම් ඒක බලන්නට ඕනේ. ඒක බලන්නට ඕනේ නැත්නම් අපට තේරෙන ක්‍රමයටද වෙන කවුරු හරි කියපු ක්‍රමයටද මම කියපු අනුමත ශ්‍රාවකරු කියපු ක්‍රමයටද බුදුරණවහන්සේ කියපු ක්‍රමයටද බුදුරණවහන්සේ කියපු ක්‍රමයටනේ. එහෙනම් අපි ඒක බලන්න බුදුරණාහි කියපු ක්‍රමයේ ඉගෙනගත යුතුද නැද්ද? ඉගෙනගත යුතුයි. අන්න ඊට පස්සේ නම් එතන සමුදේ කියන්නේ මොකද්ද කියන එක අපිට හිතමනාපී හොයලා හරියන්නේ නැහැ. සමුදේ විග්‍රහ කරා සමුදේ සුත්ති ආහාර සමුදේ කියලා ආහාර කියනකොට අපි දන්න ආහාර විග්‍රහ කරන හරියනවද? අර මාළුවට ගෙවල් ටික ගල්මල් වගේ හිතුන කියලා අපිට ආහාර කියනකොට අපි දන්න ආහාර ටිකක්. අපි ඒක විග්‍රහ කරගෙන හරියයිද? ජීව විද්‍යාවෙන් අපට හම්බෙච්ච ආහාර ටික භෞතික විද්‍යාවෙන් අපට හම්බෙච්ච ආහාර ටික මම දන්න විදිහට මට හම්බෙච්ච ආහාර ටික අපි විග්‍රහ කරගෙන හරියයිද බුදුරණවහන්සේ ආහාර විග්‍රහ කරපු ආකාරයට අපි තේරුම් ගන්න වෙයිද බුදුරණවහන්සේ කියපු ආකාරයෙන් තේරුම් ගන්න ඕනේ එහෙනම් බුදුරණවහන්සේ කියපාට ආහාර ලැබෙනවා එතන ආහාර හතරක් විග්‍රහ කරනවා හතර විග්‍රහ කරන හැටි තියෙනවා අපි අපි දන්නේම ඒ ආහාර විග්‍රහයේ අපි දන්න දෙයක් බුදුරණවහන්සේ පොඩ්ඩක්වත් ඒක කියලා නැහැ නමුත් අපි ඒක දන්නවා. ඒක ගැළවෙනවා. අර මාළුවට ගෙවල් හොඳට තේරුණා. අනිත් මාළුවට කියනවා මේ ගෙවල් නම් මේ විදියමයි මේ කාමර වගේ තියවල මේ අස්සින් අස්සට යන්න පුළුවන් ගල් මල් විදියමයි. අන්නේ විග්‍රහය අපි කරනවා. හැබැයි බුදුරණවහන්සේ කියලා නෑ එහෙම. ඔබට ආහාර විස්තරය සවිස්තරව ඉගෙන ගන්න ඕන එක්ක බලන්න සංයුත්ත නිකායේ නිදාන සංයුත්තේ ආහාර සූත්‍රයේ තාතිරාග සූත්‍රේ, පුත්තමස සූත්‍රේ, මහතන්නා සංකේ සූත්‍රේ මේ ටික අධ්‍යයනය කරන සූත්‍ර වලින් ඒ වගේම ඔබට මම කරපු ආහාර විග්‍රහ දේශනා වගේ සාකච්ඡාවක් තියෙනවා YouTube එකකින්, Facebook වලින්, email වලින් ඉගෙන ගන්න පුළුවන්. බුදුරණාහිසේ කීප ටික ඔබ වඩාත්ම හොඳයි අර සූත්‍ර ටික ඔබ අධ්‍යයනය කරනවා නම් ආයි මොළේ පගුල සූත්‍රේ ඔන්න ඔයගේ හොඳට විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒකට අනුව ආහාරයෙන් කය හටගන්නේ කියලා හොයන්න ඕනේ. අන්න අණුව බලන්න පටන් ගන්නවා. එතකන් අණුව බලන්න පටන් ගන්නෙ නැහැ. එහෙනම් අණුව බලන්න පටන් ගන්න අණුව බලන්නේ කොහොමද කියලා අපි දැනගත යුතුයිද නැද්ද? නැත්තම් දැනගත යුතු යන යන්න පුළුවන් නම් මේක ඉබේ වෙන දෙයක් අපට ඇහෙන්න ඕනේ නැහැ නේද ධර්ම එහෙනම් බුදුරු ඕනේ නැහැ නේද? දැන් අපිට අපි තනිකන් අපට බුදු බුදුරුන්ගේ ධර්ම නැතුව අපිට කරගෙන යද්දී නිකන් අවබෝධ වෙනවා නම් අපිට බුදු කෙනෙක් බණක් අහන්න ඕනේද? අහන්න ඕනේ. අපි බුදු විදිනවා. අපිට බුදුරු කියපු ඉගෙන ගන්න වෙනවා. බුදුරු විතරයි බුදු. පසේ බුදුත් බුදු. සම්මා සම්බුදුත් බුදු. අනිත් කාට පුළුවන් නිකන් අවබෝධ කරන්න බෑ. බුදුරු කියපු දේ අහන්න ඕනේ. ඊළඟට ආනාපාන සති භාවනාව පටන් ගන්න තැන සිට ඉදිරියට කටයුතු පියවරවල් සැකවින් පැහැදිලි කරන්න. ඉතින් මේක සැකවින් අමාරුයි පැහැදිලි කරන්න. ඔබට තවදුරට අධ්‍යයනය කිරීම සඳහා මජ්ක්‍ධිමේ කායතුන ආනාපානසති සූත්‍රයේ සවිස්තරව විග්‍රහ කරලා තියෙනවා. ඒක ඔබට පිටකින් බලන්න පුළුවන්. ඔබට මම එක විග්‍රහ කරපු ටිකක් තියෙනවා. ඒක YouTube එකෙන් හෝ Facebook එකෙන් බලන්න පුළුවන්. ඒකට පැය තුනක්වත් යනවා. ඒක විග්‍රහ කරලා දෙන්න. ඉතින් ඒ නිසා ඒක ඔබ කැමති නම් මජ්ක්‍ධිම නිකාය තුනේ ආනාපාන සූත්‍රය බලන්න නැත්නම් අර විග්‍රහය බලන්න. ඒ විග්‍රහයනොත් ඔබ යොමු කරලා තියෙන මේ සූත්‍රය බැලීම සඳහාමයි. ස්වාමීන් වහන්සේ ආනාපාන හති වඩන ක්‍රමී පහදා දෙන්න. ඒක ඒ විදිහට ඉගෙන ගන්න. සක්මන් භාවනා වැඩිීමේදී ධාතු මනසිකාර්යය වඩනවාද? ධාතු මනසිකාර්යය සක්මනද සක්මන ධාතු මනසිකාර්යයද? අපිට ඉතින් විග්‍රහ කරන්න හරියන්නේ නැහැ නේද? ධාතු මනසිකාර නම් ධාතු මනසිකාරය. සක්මන නම් සක්මන. සක්මනේ ධාතු මනසිකාරය කරන එක ධාතු මනසිකාරයක්. නේ? අපට අපට ප්‍රායෝගිකව සක්මන හම්බ වෙනවා නම් යන එකක් ගච්ඡන්තෝ වාන හම්බෙන්නේ අපට දැන් හම්බෙන්නේ ගච්ඡන්ත කියන ඉරියාපදය. අපට යනකොට හම්බුනා නම් ධාතු මනසිකාරය අපට එතනදී හම්බෙන්නේ ධාතු මනසිකාරය. අපට හම්බුනා නම් අසුභය යනකොට දැන් අපට හම්බෙන්නේ අසුභය. මොකද මේක ප්‍රත්‍යක්ෂ දෙයක් නේ ග්‍රහණය කරන්නේ. අපට අරමුණ වෙන දෙයක්. ඇවිදිනවා වෙන්න බලුවා. ඇවිදිච්ච අසුබේ නම් අපි කරන්නේ. දැන් අපි සක්මනද කරන්නේ අසුබේ කරන්නේ. අසුබේ. අපි ඉඳගෙන ඉන්නකොට දහත මනසිකාරය කරනවනේ අපි දැන් කරන්නේ දහත මනසිකාරය. අපි ඉඳගෙන ඉන්න දේ ගැන, ඇවිදින දේ ගැන ඉරියව් 20කින් ඉන්නවනේ ඉරියාපතිය. ඒ එක එකට වෙන වෙන විවහාර කරේ බුදුරජාණන් වහන්සේ. අපි මේක අච්චාරු කරගන්න හොඳ නැහැ. ඒ කියන්නේ එක එක වෙනින් වශයෙන් ප්‍රත්‍යක්ෂණයක්. කියන්නේ ඒක විවහාර කරන්නේ ඒකට. සක්මන කරනකොට ධාතු මනසිකාරය හම්බෙනවා නම් ඒක ඉරියාපතේ නෙමෙයි මොකද්ද? ධාතු මනසිකාරය. සක්මන කරනකොට අසුබේ හම්බෙනවා නම් ඒක ඉරියාපතේ නෙමෙයි මොකද්ද? අසුබය. ඇයි අපි අපි දැන් ප්‍රායෝගිකව අසුබේනේ හම්බෙන්නේ. ප්‍රායෝගිකව සක්මනේදී හම්බෙන්නේ අසුබේ. ප්‍රායෝගිකව සක්මනේදී හම්බෙන්නේ ධාතු මනසිකාරය. මේක ප්‍රායෝගික ධර්මයක්. ප්‍රායෝගිකත්වයට දැන දෙන්න ඕනේ. ප්‍රායෝගිකත්වයට යොමු වෙන්න ඕනේ. අපිට ප්‍රතිඋත්පන්න ප්‍රායෝගික හම්බෙන්නේ. අපි මේ අර හිතෙන් හිතලා එක එක ගලපන්න කියලා වැඩක් නැහැ. බුදුරණවහන්සේ හිතෙන් හිතලා ඔක්කොම ගලපලා හරියට දීලා තියෙනවද නැද්ද? බුදුරණවහන්සේ දේශනා කරනවා මම මේ ධර්මයේ කියන්නේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරලා හරියට දැනගෙන හරියට දැකගෙන නිවැරදිම දේ කියලා තියෙන්නේ කියලා බුදුරණවහන්සේ පෙන්නනවා. එහෙනම් අපට අලුතෙන් මොක එහෙම මෙහෙම අමුරන්න දෙයක් තියනවද? එහෙන් මෙන් ගලපන්න දෙයක් තියෙනවද? එහෙන් මෙන් අඩු වැඩි කරන්න දෙයක් තියෙනවද? අපට කරන්න දෙයක් නැහැ. බුදු රූපකම කරලා දීලා තියෙනවා. අපට තියෙන්නේ බුදුරණවහන්සේ කිව්ව දේ කරන්න. හැබැයි ඒක කරන්න ලේසි නෑ. මොකද එක මාසෙරි මොන්ටිසෝරි ළමයාට අනුකරණය ගන්න හදන්න බෑ. එයා ක්‍රමානුකූලව වැඩෙන්නට ඕනේ 12 මාසෙට යුත් හදන්න ඕනේ. ඒ වගේ අපට තියෙනවා ක්‍රමානුකූල වැඩ පිළිවෙල ටික ටික ටික හැබැයි ඉලක්කය තියෙන්නට ඕනේ. බුදුරණවහන්සේ කිව්ව දේ හරි. බුදුරණවහන්සේ අන්න ශ්‍රද්ධාව ඉලක්කය. වෙන තැනකට යමු වෙනද ශ්‍රද්ධාවට ගියොත් ඒකටම ගියොත් අපි ඉලක්කයේ තිබ්බ තැනට හරියට ගියොත් ඒ ඉලක්කේ සම්පූර්ණවද නැද්ද? ඉලක්කය වෙනස් වුණොත් සම්පූර්ණවද නැද්ද? වෙනස් වුණොත් සම්පූර්ණන්නේ. ඉලක්කය හරියට තියෙනවා. ස්වාමීන් වහන්සේ අසුභාවනාදී කයි කිස් පටිසමුප්පන්න වර්ණා කරලා නැවත පහදා දෙන්න. අපි මේක හෙට දවසේ ආයේ ධාතු මනසිකාරය පිළිබඳ තමයි හෙට විග්‍රහ කරන්නේ. තව සූත්‍රයක් අසුර කරගෙන ඒකෙදි මේ ඔක්කොම ටික තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දිනදා ජීවිතයේ සිහිය පවත්වා ගන්න ආකාරය ප්‍රායෝගික උදාහරණයකින් පහදා දෙන්න. ප්‍රායෝගිකව කියන්නේ දැන් අපට හම්බ වෙන්නට ඕන දේ කතා කරනකොට කතා කරනවා කියලා හම්බ වෙන්නට ඕන සිහිය. මේක මේක බුදුරණවහන්සේ සිහිය පිළිටවා ගන්න කුමක් සඳහාද? වර්තමානයට යොමු කරගන්න. බුදුරණවහන්සේගේ ධර්මයේ ප්‍රායෝගික ප්‍රතිඋපන්න සත්‍ය දැකීමක් නෙමෙයි. හිත හිතා සංකල්ප ගොඩනගාගෙන දාගන්න වැඩ පිළිවෙලක්ද ප්‍රායෝගික ප්‍රත්‍යুৎপন্ন සති දැකීමක්ද ප්‍රායෝගික ප්‍රත්‍යুৎপন্ন සති දැකීම. එහෙනම් අපි මොනෝම ක්‍රමයකට බුදුරණවහන්සේ කිව්ව ධහම දකින්ද ප්‍රායෝගික ප්‍රත්‍යুৎপন্ন බවකට යොමු විය යුතුද නැද්ද? යොමු විය යුතුයි. යොමු නැගල වෙන්නේ නැහැ හැබැයි. යොමු නොවී වෙන්නේ නැහැ. යොමු නැගල වෙන්නේ නැහැ. යොමු නොවී වෙන්නේ නැහැ. යොමු උන තැනදී තමයි දකින්න පුළුවන්. යොමුවන පමණින් වෙන්නේ දැන් ආලාරකාරා මුද්දකරම් පුත් ආදී මේ සියලු දෙනා වර්තමානයේ සිහිය පැවැත්වුවද නැද්ද? සිහිය පැවැත්වුවා. නැත්තම් පුළුවන් ද නිවසඤ්ඤාසඤ්ඤායතන කියන්නේ. විශාල සමාධියක් නිවසඤ්ඤාසඤ්ඤායතන. අපි නියදන්න පුළුවන්ද? බෑ. සිල් රැක්කද නැද්ද? දුස් සීල දෙනක නැහැද? ඔක්කොමලා කරා. හැබැයි නිවන් දැක්කද සෝතපන්න වුණාද නැද්ද? හැබැයි ඔක නොකර බෑ කරන්න. ඔක කරන්න බෑ. කරලා ඉතින් මෙහාට කරන්න ඕනේ. එහෙනම් අපි සිහිය පවත්වා ගැනීමට යෙදී කරනවා. ඊට පස්සේ සිහිය පවත්වුවේ මොකකටද? වර්තමානයේ ප්‍රායෝගික ප්‍රතිපන්න අවස්ථාව තේරුම් ගන්න. දැන් බුදුරණවහන්සේ ධර්මයෙන් මොකක් මොකක් සඳහාද? එතෙන්ද ප්‍රායෝගික ප්‍රතිපන්න අවස්ථාවටයි ධර්මයේ දුන්නේ. අන්න දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ ගන්න ඕනේ. එතෙන්ද බුදුරණවහන්සේ ධර්මයේ ගත්තේ නැත්නම් බ්‍රහ්මලෝක යනවා. එතෙන්ද බුදුරණවහන්සේගේ ධර්මයේ ගත්තොත් සෝතාපන්න වෙනවා. ඒක ගණ්ඩ අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒ ධර්මයේ අහලා, ඒ ධර්මයම අහලා වෙන එකක් අහලා බෑ. එහෙනම් අපි එදිනෙදා දැන් ප්‍රායෝගික අවස්ථාවට කයි ගන්න පුළුවන් හොඳම උපරිම තියෙන දේ මොකද්ද? ආනාපාන සතිය. ඒකයි එකට බුදුරණවහන්සේ කියලා දෙන්නේ. ආනාපාන සතිය තමයි වර්තමානයේ සිහිය පිහිටවා ගැනීම සඳහා තියෙන ඉෂලම තැන. අයි හිතන්න දෙයක් නෙවෙයි. ප්‍රායෝගික වෙන දෙයක් ගැන බලන්න තියෙන්නේ. වර්තමානයක් ගැන. ඒකද ඒක වුණා කියලා නිවන් දකින්නේ ඊට පස්සේ බුදුරණවහන්සේ කියපු ධර්මයට යොමු වෙනවා ඊළඟට ඉරියාපතේ විග්‍රහ කරනවා සම්පජන්‍ය විග්‍රහ කරනවා ඇයි ප්‍රායෝගිකත්වයට වර්තමානයට ගන්න සිහියම් කරගන්න. එතකොට කෙලෙස් වෙන්නේ නැහැ. රාගයේ දේශේ ඉන්නේ නැහැ. රාගයේ දේශ නැතිවීමක් නෙමෙයි බුදුරණවහන්සේගේ මගේ මුලින් පෙන්නන්නේ. මුලින් පෙන්නන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය දුර වීම. එහෙනම් සක්කාය දිට්ඨිය දුර වෙන විදියට ඊට පස්සේ යොමු කරගන්න වෙනවා. එහෙම නොවුනොත් බෑ. එහෙනම් අපි ප්‍රායෝගිකව සිහිය පවත්වා ගන්න ඕනේ. කොච්චර සිහිය පවත්වා ගත්තත් නිවන් දකින්න බෑ. හැබැයි සිහිය පවත්වාගෙන තෙන්ද බුදුන් වහන්සේගේ ධර්මය නම් කරාම අන්න සෝතාපන්න වෙනවා. ඒ ධර්මය අපි පිටින් අහන්න ඕනද නැද්ද? ඒක ඇතුළතින් එන එකක්ද පිටින් ඇහෙන දෙයක්ද? පරතෝච බොහසු. මොකද්ද පරතෝච බොහසු අනුන්ගෙන් ඇහෙන්නේ මොකද්ද? සද්ධර්මය. එහෙනම් ශ්‍රාවකයෙකුට සද්ධර්මය ධර්මය අවබෝධ වීම සඳහා සද්ධර්මයේ පිටින් ඇසිය යුතුයද නැද්ද? ඇසිය යුතුමයි. ඇතුළත හම්බෙන්නේ මොකද්ද? එතකොට සද්ධර්මයේ නැතුව යෝනිසමනසිකාරය හම්බෙනවද? දෙන්නෙකුට හම්බෙනවා. කවුද දෙන්න? ඈ? බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ. ඔබට හම්බෙනවනම් ඔබ එක්ක ඒ දෙන්නම එක්කෙනෙක් වෙන්න ඕන නේ? ඔබට හම්බෙනවනම් ධර්මයක් අහන්න නැතුව පිටින් ඔබ කරගෙන යන වැඩ පිළිවිලේදී ඔබට කෙලින්ම අවබෝධ වෙනවනම් ඔබ එක්ක බුදු වෙන්න ඕනේ නැත්නම් ඔබ පසේ බුදු වෙන්න ඕනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි ශ්‍රාවකයෝ. එහෙනම් අපට ෆිටින් එක ඇහෙන්න ඕනද නැද්ද? ඇහෙන්න ඕනෙමයි. ස්වාමීන් වහන්සේ කායන පස්සනාව කරමි සෑම විටම පවතින උත්තේජනයක් අවධානයට ලක් වේ. මෙය අවධානයේ දිගටම පවතී. තවදුරටත් කල යුත්තේ කෙසේද? මම කලින් දුක පැහැදිලි කරා. මොන විදිහකට හම්බුණත් අපට හම්බුනේ මොකද්ද? කයනේ හම්බුනේ. පලංචිය ගහගත්ත කියලා දැන්. දැන් මොකද කළ යුත්තේ? ගේ පදිංචි වෙන්නේ නැතුව මේ පලංචි පදිංචි වෙන්නේ නැතුව දැන් කරන්න ඕනේ මොකද්ද? ගේ හදාගන්න ඕනේ. කයෙහි කය අනුව බලන්න දැන් යමු වෙන්නේ. මොන ක්‍රමයකට හරි හම්බලා තියෙන මොකද්ද? කය හම්බුණා. බුදුරණවහන්සේ කය බලන්නද දැන් කිව්වේ? කය අනුව බලන්න. දැන් අන්න බුදුරණවහන්සේ ඉවදේ බලන්න යොමු කරගන්න. එහෙම යොමු කරගත්තොත් බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. ඊළඟට ස්වාමීන් වහන්සේ සති සතිපට්ඨාන සූත්‍රයේ අනුව බැලීමට පෙර සිතෙහි විසිරීම සංසිඳවා ගත යුතු බව දේශනාවේ සඳහන් වූ. සතිපට්ඨාන සූත්‍රය අනුව බැලීමට පෙර සිතෙහි විසිරීම සංසිඳවා ගත යුතු බව දේශනාවේ සඳහන් වූ උස්මරල් ආනාපානසති පටික්‍රමංශකාරී ක්‍රම භාවිතයෙන් සිතෙහි විසිරීම අඩු කරගන්න ආකාරය පැහැදිලි කර දෙන්න හැකිනම් මෙම ක්‍රම දෙකටම කෙටි විස්තරයක් ඔබට තව විස්තර ඊළඟට හිත කතා කරන්න පුළුවන්. අපිට හුස්ම රැල්ල හෝ පටික්කුල අපිට ප්‍රධානම කාරණා හුස්ම රැල්ල. හුස්ම රැල්ලදී අපිට සිහිය භාවනා කරපු කට්ටිය දන්නවා ප්‍රායෝගිකත්වයට හුස්ම රැල්ල හරි පහසුයි. ඒ කියන්නේ ආ හිතන්න දෙයක් නැහැ නේ මේ සිදුවෙන දයන් බලන්න. සිදුවෙන අපිට වර්තමානයකට ගේම ගේන එකක් කරන්න. එතෙන් දෙමු කර ගැනීම ලේසියි. හැබැයි ලේසි වුණාට හිත වික්ෂිප්ත කෙනාගේ විසිරණ ගතිය වැඩි නම් වෙන මානසිකාරයක් දෙන්න වෙනවනේ. බලෙන් මානසිකාර කරන්න වෙනවා. එතකොට ධාතු වශයෙන් මෙනෙහි කරන්න වෙනවා. අනුන්ගේ මල මලකුණක් පල්ල සමග කර ගලපන්න. එතකොට අර හිත විසිරෙන වැඩි වෙන වැඩි වෙන ලොකු මානසිකාරයක් කර කර කර කර වර්තමාන එක තැනකට හිත ගේන්න වෙනවා. හොඳට සිහිය දියුණු වෙනකොට අන්න හුස්ම රැල්ලට අවධානය යොමු කරගන්න පුළුවන්. ඒක යොමු කරගෙන කොච්චර හිටියත් හරියන්නේ නැහැ. ඒක එක එක තේරෙන්න පුළුවන්. දැන් ඊළඟට පලංචි ගහගත්තා නම් ගේ හදන්න ඕනේ. ගේ හදන්න පලංචියේ ගේ හදන කිසි වඩුවක් නැහැ. පලංචිය තියෙන්නේ අහක දාන දී ටිකක්. අහක දාන කණුටි ගන්න පලංචිය තියෙන්නේ. අර ගේ ගේ හදන්න ගන්න හොඳ උලුහව හදක් ගන්නවද පලංචිය? හොඳට ගාලා හදපු උලුහව හද පලංචිය දාන්නේ නැහනේ. හොඳට ගාලා හදපු වහල්ට දාන හොඳ ලීයක් ගන්නවද පලංචියට? හොඳ සීට් එකක් ගන්නවද පලංචියට? ඊළඟට හොඳ ගඩොල් ටිකක් හරහා මොනවා හරි සයින් කරලා ටයිල් කට් එකක් දාන්න යන්නේ බලන් කියන්නේ. පලන්තියට දාන්න විසික් කරන දේවල්ද තියාගන්න දෙයක්. විසික් කරන දේවල්. එහෙනම් පලන්තිය ආයෙත් නැහැ. දැන් ඕන දේ ගන්න ඕනේ. වැදගත් දේ ගේ හදා ගන්න ගන්න ඕනේ. ඒක කවුද කියලා දෙන්නේ? බුදුරජාණන් වහන්සේ. අන්න දැන් බුදුරන් වහන්සේ කිව්ව වැදගත් දේ ටයිල් ටික. විසික් කරන්නේ නැහැ නේ ගේ හදන්න ටයිල් ටික ඕනේ. ගඩොල් ටික, සිමෙන්ති ටික, හොඳට ගාලා හදාගත්ත ලී ටික. ඒව දැන් වැදගත්. ගේ හදාගන්න. අන්න බුදුන් වහන්සේ කිව්ව ධර්මය දැන් ගන්න ඕනේ. පලංචිය ඉඳලා ගේ හදන්න. පලංචිය කොච්චර ගහුවද ගේ හදන්න බෑ. පලංචිය ගේ හදන්න දෙයක් නෑ. මේ පලංචිය තෝ ගේ හදන්න බෑ. දැන් බුදුරුගේ ධර්මය යන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් ගේ හදාගන්න. ඔය ඔය වැඩේ බුදුරු නැතත් කරන්න පුළුවන්. බුදුරු නැතත් දැන් බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් ආනාපානසති වැඩි ඊට කලින්ද? පුංචි කාලේ දරුවෙක් ළඟ අහලා තියෙනවනේ. බුදු වුණානේ. ධර්ම දැක්කද? නෑ. ඊට පස්සේ තමයි ධර්මයේ ස්වයං අවබෝධ වෙන්නේ. එතකොට ආලාරකාරා මුද්දකරම් පුත් AI ආකින් සංඥායතර නේව සංඥා නාසඤ්ඤායතරට යන්න සිත ඒක ආරමුණකට ගෙනවද නැද්ද? ගෙනවද? ධහම දැක්කද? නෑ. එහෙනම් එතෙන් දැවිදිලා දැන් මොකද කරන්න ඕනේ? බුදුවරුන්ගේ ධර්මයේ දැන් ගන්න. අන්න වැදගත්ම දේ ලෝකේ වැද ගන්නමදී. ඒකයි පලංචිය පලංචියක් විතරයි අවශ්‍ය දේවල් දෙක නෑ ගේ හදන්නේ. දැන් අපි සසර යනකොට අපිට හම්බ වෙන දේ විද්‍යාවෙන් නම් වෙන අවිද්‍යාවෙන්. ඔක්කොම හම්බෙන්නේ එකක් හරි විද්‍යාවෙන් අපි සසර යද්දී හම්බෙන්නවද අපට නැද්ද? අපි සසර යනකොට පුංචි හරි අල්පෙනෙක් හරි දෙයක් විද්‍යාවෙන් හම්බෙනවද? නෑ නේද? එතකොට අපි අපට හම්බ වෙන හැම දෙයක්ම අවිද්‍යාවෙන් නේද? ඒක ඇත්තට සාපේක්ෂව නිවැරදිද වැරදිද? ඇත්තට සාපේක්ෂව එහෙනම් අපට මුලින් හම්බෙන ඔක්කොම අවිද්‍යාවෙන් නේද? හරි දේ හම්බෙන්නේ කාගෙන්ද? මට දා හම්බෙන්නේ බුදුරණන් වහන්සේගේ ධර්මයෙන්ද? වැදගත් දේ හම්බෙන්නේ. විද්‍යාවෙන් කියපු වැදගත් දේ හම්බෙන්නේ මට හම්බෙච්ච මගේ ප්‍රායෝගික අත්දැකීම හම්බෙන දෙයක්ද? බුදුරණන් වහන්සේගේ ප්‍රායෝගික අත්දැකීමෙන් හම්බෙන දෙයක්ද? අන්න වැදගත්ම දේ හම්බෙනවා කාගෙන්ද? බුදුරජාණන් වහන්සේගෙන්. අන්න ඒක තමයි අර ගේ හදන්න ගන්න උපකරණ ටික වගේ. මගේ අත්දැකීමෙන් හම්බෙන මොකක් කරදලා තියෙනවද? කිසිවක් නැහැ. කිසි දෙයක් හරි වැදගත් වෙන අපිට වැදගත් දේ අල්ලගෙන විද්‍යාවෙන් නමිකාවෙන් ඊතරට දිපන්නේ. විද්‍යාවෙන් හම්බෙන්නේ වැදගත් සම්පූර්ණම දේ බුදු විඥාන විතරයි. අන්න දැන් ඒක ගන්න වෙනවා ඊට පස්සේ. අර අපිට පුළුවන් දේ කරගත්තා ඊට පස්සේ කයාම බලන්න යන්න වෙනවා. ධාතු මනසිකාර භාවනාව ගැන පැහැදිලි කරන්න කියනවා අපි මේක පැහැදිලි විතරමු ඊළඟට වහන්සේගේ පුතේ සඳහන් වුණා පුතඥයන්ට නිර්වාණ නිර්වාණ දෘෂ්ටිය කිය බුදුරණවහන්සේ වදාළා. තවරටත් පැහැදිලි කරන්න. මගේ පොතක කිව්වා කියන්න එපා. ඒක තියෙන්නේ නැති මූලපරයය සමත බුදුරණවහන්සේ විග්‍රහ කරනවා. ඒක බලන්න මජ්ක්‍ධිම නිකායේ 15 වෙනි පොතේ. මූලපරයය සමත පැහැදිලි කරනවා ආර්ය ශ්‍රාවකයෙක් නොවිච්ච ඔක්කොටම නිවන කියන දෘෂ්ටියක්. සුද්ධවත් ආර්ය ශ්‍රාවක නොවිච්ච හැමෝටම නිවන කියන්නේ දෘෂ්ටියක්. අහාටවත් නිවන තේරෙන්නේ නැහැ. කිස් එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. කලින් ඉස්සල්ලාම නිවන තේරෙන්නේ. සත්‍යයි කියලා නිවන හම්බෙන්නේ ආර්ය ශ්‍රාවකයාට. ඒක මූලපරියාය සූත්‍රයේ තියෙනවා මජ්ක්‍ධිම නිකායේ එකේ පළවෙනි පොත් වහන්සේ තුල. ඒක බලන්න. ඒකත් සමානලාට අපි අනිද්දට විග්‍රහ කරමු තවදුරටත්. ඒ රහතන් වහන්සේ සහ නිවන පිළිබඳ විග්‍රහය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ බුදුගුණ භාවනාව හෝ යම් භාවනාව සිදු කරන විට එම අවධානය ටික වෙලාවකදී අන් අතකට දුවන්නට තැකිරීමේදී නැවත අවධානය ගැනීමට කුමක් කළ යුතුද? සතිය දිගටම පවත්වා ගැනීම නොහැකි වීම ඉතාමත් ලොකු බව. මෙන්න මේ කාරණාවට අපි අපි කරන දේ කරන්න ඕනේ. දැන් අපිට මේ එක තැනකට ගන්න බෑ කියන එක නේද මේ කියන්නේ? ඒකට මේ ලෝකේ ඕන කවුරු මොන විග්‍රහයක් හරි කියන දෙයක් තියෙනවා නම් ඒ විග්‍රහය කරලා අපි මේක කරන්න ඕනේ. බුදුරණවහන්සේ ඔක කියලා නැහැ. බුදුරණවහන්සේ කියන්නේ වර්තමාන සත්‍ය දකින්න. එතකොට මේ විග්‍රහය අපි කාගෙන් හරි අහගෙන මොන හරි ක්‍රමයක් අහගෙන වර්තමානයේට අර බාහිරට යන ඒවා අයින් කර කර අයින් කර කර ඒක නිගා කරලා ඒක වැරදි කියලා හිතලා ටික ටික ටික ටික වර්තමානයේට සිහිය ගන්න උත්සාහ කරන්න ඕනේ. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක අපි කරගන්න ඕනේ මොනවා හරි ක්‍රමයකට. ඊළඟට පෙන්නනවා අහනවා ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ සමුදේවය බලන්නේ යටිපතුලේ ස්පර්ශයේද කරුණාවෙන් පහදලා දෙන්න. සක්මන් භාවනාවේදී හැම එකදීම සමුදේ හම්බ වෙන්න ඕනේ පටිසමුපාදේ පමණයි. මොකද අපට තියෙන සමුදයක් නෙමෙයි හම්බ වෙන්න ඕනේ කවුරු කියපු සමුදයක්ද? බුදුරණවහන්සේ කියපු සමුදයක්. එහෙනම් හතර ආහාර පත්‍යෙන් හම්බ වෙන්න ඕනේ. හතර ආහාර වලින් පටිසමුපාද හම්බ වෙනවා. ඒ විග්‍රහය ආහාර විග්‍රහයත් එක්ක බලන්න. එතකොට ඒක හම්බ වෙනවා. අපට විතන දේ අපට වැටෙන දේ අපි කරලා අපි විද්‍යාවෙන් යුක්තව නෙමේ සසර ආවේ විද්‍යාවෙන් යුක්තව කියපු එකම දේ බුදුරණාහි ධර්මයේ විතරයි අපට වැටුණා කියලා අපට තේරුණා කියලා අපට ගැළපුණා කියලා අපි ඉන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද අවිද්‍යාවෙන් ඉන්න දේ හරිද වැරදිද වැරදි බුදුරණාහි කිව්ව දේ විද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද බුදුරණාහි කිව්ව දේ හරිද වැරදිද අපි හරියට කළ යුත්තේ වැරදිද හරියට එහෙනම් බුදුරණාහි කිව්ව දේ අපි කරන්න ඕනේ ප්‍රායෝගිකව අපි සිහිය පිටවා ගන්න මොනවා කරත් කමක් නැහැ ඊළඟට අහනවා මේ මේ පංචපාස්කන්ධ ආදී ටික විස්තර දෙන්න කියලා අපි ඊළඟ දවස් දෙකේ ඒ ටික සාකච්ඡා කරමු තවදුරටත් තේරුම් ගන්න. ඒක ඔබට ඉගෙන ගන්න පුළුවන් පස්සේ හරි බලන්න. ඉතින් අද මම හිතන්නේ කාලය අවසానයි. මොකද දහම් පාසල් ඉන්නවා. අපි එහෙනම් අද වැඩසටහන අවසන් කරමු.